ඒ මූල මාත්‍රකාව තියාගෙන පවත්වාගෙන ලබන ධර්ම දේශනා මාලාව අද 10 වෙනි දේශනෙටයි මේ ඔක්තෝබර් 31 වෙනිදා වෙනකොට අපි ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ. අපි මේ ඉදිරි ඉස්සරෙන් තියාගත්තු pāli පාඨය ඒ සූත්‍රයේ මුල් කොටස් වලට අයිති සාරවත්න දේශනයක්. ඒක අපේ සාමාන්‍ය බෞද්ධ විවහාරයෙන් බලනකොට රූප ධානය වල ඉඳලා අරූප ධානය වලට මාරු වීමේ සම්දිස්ථානේ කතා කරනවා. අත් වශයෙන්ම අපි ගිය පාර 9 වෙනි දේශනාවටත් මේ pāli පාඨයමයි ඉදිරියෙන් තියාගත්තේ. අපි සෑහෙන විස්තරයක් ඉදිරිපත් කරගත්තා. අපි අද බලාපොරොත්තු වෙන්නේ ඒක මතක් කරගෙන මේ පොට්ටපාද සූත්‍රයේ දිගේම ඒ ආරූප ධ්‍යාන දිගේ ඉදිරියට යන හැටි නැත්තම් ශික්ෂාව දිනු කරන හැටි. ඉතින් මේක එකම දේ නැවත කියනා වගේ තේරුණත් භාවනා කරගෙන යනකොට සාමාන්‍යයෙන් දවස් 7 8 10 භාවනා වැඩපිළිවෙලවලදී හතරවෙනි පස්වෙනි දවසේ ඉඳලා හැමදාම මේ ප්‍රශ්නේ අහනවා මෙතෙන්ට මං ගියා ඊගාට මං මොකද කරන්නේ මෙතෙන්ට මං ගියා ඊගාට මොකද කරන්නේ කියලා. ඉතින් එතෙන්දී සාධාරණ ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ ගියා කියලා යෝගාවචරය බලාපොරොත්තු වෙන එක ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක්ද? එහෙම නැත්නම් ඒක తాවකාලිකව පොඩ්ඩක් වෙච්ච දෙයක්ද? එහෙම නැත්නම් එතෙන්ට ඇත්තට ගියා නම් මේ ගාහට යෝගාවචරය කළ යුත්තේ කුමක්ද? ඉතින් කියන්න තියෙන කළ යුත්තක් නෑ නොකළ යුත්තක් තියෙන්නේ කියලා. ඉතින් මොන જાතියෙන් කිව්වත් මොනවා හරි අහුවෙන දෙයක් දෙනකන් මොනවා හරි කළ යුත්තක් කියනකන් ස්පාසු නැතුව ශික්ෂා මොකක්ද කියලා අහනවා. ඉතින් මේකේ ශික්ෂාවක් සර්වඥාන්සේ වෙන්නලා දෙනවා. ඒ ශික්ෂා තියෙන්නේ යමක් නොකර සිටීම කියන එකයි පටන් ගන්නකොට කියන්න තියෙන්නේ. නමුත් ඒක කාටවත් හිත ගන්නෙ නෑ. හිතන්නේ ඉහළට යන්න යන්න භාවනාවේ හුඟක් අමාරු දේවල් ඇති හුඟක් අමාරු සමීකරණ ඇති හුඟක් අමාරු ගැඹුරක් ඇති කියලා භාවනා ඉහළට යනකොට යනකොට තියෙන්නේ අසහනෙ දුර වෙන එක විතරයි. මානසික ආතතිය දුර වෙන එක විතරයි. නිකන් ඉන්න ඉගෙන ගන්න එක විතරයි. නිකන් කියන්නේ නිකමෙක් වෙන්න හදනවා කියන එක නෙවෙයි කෙලෙස් නොකර ඉන්න එක. එහෙම නැත්නම් සංස්කාර ඇති කරගන්න තු ඉන්න එක. ඉතින් ඒක සර්වඥාන්සේ පෙන්ලා දෙන්නේ දැලිපියෙන් කිරි කන්නා වගේ. දැලිපියේ මීපෙනි කන්නා වගේ කට කපා ගන්න නැතුව දැලිපිය පාවිච්චි කරන හැටි. ඉතින් ඒ නිසා මෙවුවා මුලින්ම කියන්න පුළුවන් ගැඹුරු ධර්ම කියලා වර්ගීකරණය කරලා බහු ජනතාව විශ්කරන්න ඉඩ තියෙනවා. නමුත් භාවනා කරන යන කෙනාට කලාතුරකින් ඇහෙන්න හම්බ වෙන පැරණි සරුවඥ දේශිත ධර්ම කොටාශයක් කියලා තමන්ට අවශ්‍ය කමඨාන සුද්ධ වෙන්නත් තියෙනවා. කලයුත්ත මේකයි කියලා සාපේක්ෂව අදාළ ජවනිකාවලදී රංගනේ මොකද්ද කියලා භූමිකාව මොකද්ද කියලා තේරුම් ගන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා ඉවසලා මේක නැවත නැවතත් එකම දේ කියනවා කියන එක අදහස ගන්න නැතුව මේ දැලිකී දැලිපියෙන් කිරි කන වෙලාවක් කියලා මතක තියාගන්න. දැලිපියෙන් මීපැණි කන වෙලාවක් කියලා මතක තියාගන්න ඕනේ. ඒ නිසා සියුම් උපකරණ තමයි පාවිච්චි කරන්නේ. හැබැයි කටට ගියොත් ලෝකෙ මිහිරිම කෑම කිරිපැණි තමයි හම්බ වෙන්නේ. ඒ නිසා මෙතෙන්ට එනකන් පොට්ටපාද සූත්‍රයේදී සරුවච්චන් වහන්සේ ඒ සංඥාව කියන ස්කන්ධය හරහා අනිකුත් පංචස්කන්ධයම විග්‍රහ වෙනවා. සංඥාව මුල් කරගෙනයි කතාවට බහින්නේ. ඒ නිසා ਸਰවඥන්සේ සඳහන් කරන්නේ හැම කෙනෙකුටම මේ ඕලාරික ආත්ම භාවයක් තියෙනවා. ඒ ඕලාරික ආත්ම භාවය කබලින්කාර ආහාර ගන්න ආත්ම භාවයක්. එහෙම නැත්නම් කියලා මනුස්සකම තියෙනවා. ඒ මනුස්සකම මේ මට්ටමේ ඉඳලා භාවනා කරන යෝගාවචරයේ දකින්නේ අන්ධ පෘථග්ජනයෙක්ගේ මනුස්සකම. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටික මනුස්සකම. එහෙම නැත්නම් සීලයක පිළිපදෙන්නේ නැති මනුසකම. ඉතින් ඒ නිසා මේ මට්ටමේ ඉඳලා බලනකොට ඒ කෙනා තාම බොහෝම දුර්වල අඩියක ගත කරන්නේ. නමුත් ඒ ඕලාරික වූ ආත්ම භාවයටත් බුදුරජාණන්සේ පටිලාභ කියන වචනේ පාවිච්චි කරනවා. ඕලාරික අත්භාව පටිලාභ කියලා. ඕලාරික අත්භාව පටිලාභ කියලා කියන්නේ මේ ආහාර පාන වලින් යැපෙන මේ අපිට පේන තියෙන ශරීරේ. දල වශයෙන්. ඒකත් ප්‍රතිලාභයක්. පෙර කළ පිනකට බහල වෙච්ච දෙයක්. ඒක නිසා තව කෙනෙකුට තව කෙනෙක් මිනිස්සුෙකුට තව මිනිස්සෙක් නිග්‍රහ කරන්න අයිතියක් නැහැ. නිග්‍රහ ලබන මිනිස්සයත් පෙරපින් කළ ඉපදිච්ච කෙනෙක්. නිග්‍රහ කරන කෙනත් පෙරකින් කළ ඉපදිච්ච එක මොකද මනුසාත් භාවය හම්බෙන් වෙන එකක් නෙවෙයි. ඉතින් ඒ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභයේ සඳහා මිනිස්සු නැත්නම් ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභයේ තියෙන මිනිස්සු ප්‍රධාන වශයෙන් ගත කරන්නේ කාම ගුණයන් දිනු කරන්න විතරයි. ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ, දිවට රස, කයට පහස. ඉතින් යාට තියෙන එකම දෙයයන් ආංශේ එකම සැනසීම, එකම ආස්වාදයේ ඉඳුරම් පිනවීම. ඒ නිසා ඒ අත්තා ඉඳුරන්ට පුදුම විදියට සලකනවා. නමුත් ඒ කරන කෙනාටම දල වශයෙන් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් ඉඳුරන් කියන්නේ විශ්වාස කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක වෙලාවට සබයි සුපයි සුඛයි ආත්මයි කියලා ගන්න රූපය තව වෙලාවට එපා. තව වෙලාවකට ඇහෙන හද්ද මිහිරි කියලා හිතුණට ඒ මිහිරි සද්දේම කනට සමහරට අමිහිරි වෙනවා. ඒ වගේම තව කෙනෙකුට අමිහිරි දෙයක් Tamanට මිහිරි වෙනවා. ගන්ධ රස පහස මේ නිසා රූප නැත්තම් ඉන්ද්‍රිය පටිබද්ධ ඥාන ඉන්ද්‍රිය පටිබද්ධ සංඥා චපල. ඒ චපල බව බටහිර විද්‍යාවේ දියුණුවට තදින්ම උදව් කරා රෙනේ ඩෙකාට් කියන මිනිසයා ආගමනුකූල මිනිසෙක් යා කිව්වා ඉඳුරන් චපලයි ඉඳුරන් කියන දේ විශ්වාස කරන්න එපා ඒ නිසා ඉඳුරන් කියන දෙයට වැඩිය යන්ත්‍රෝපකරණ කියන දේ හරියටම හරි ඒ නිසා යන්ත්‍රෝපකරණ විශ්වාස කරන්න ඉඳුරන් විශ්වාස කරන්න එපයි කියලා එදා පටන් මිනිස්සු මේ මනසට කරන ගෞරවයක් වශයෙන් දිගටම ඈ වෙනුවට කැමරාව හදාගත්තා, ශබ්ද වෙනුවට ටේප් ගත කරන යන්ත්‍රය හොයාගත්තා, ගඳ වෙනුවට එකක්, රස වෙනුවට එකක්, පහස වෙනුවට එකක්. දැන් මිනිස්සු ඒ ටිකත් එක්ක තමයි වැඩ කරන්නේ. දැන් මිනිස්සුන්ගේ මනුස්සකමක් නැහැ, ඉඳුරන් සැලකිල්ලක් නැහැ. මේ යන්ත්‍රෝපකරණ වලට කොච්චර ගැති වෙලාද කියලා කියනවනම් යන්ත්‍රෝපකරණ සාක්ෂි උනේ නැත්නම් අපි ගණන් ගන්නෑ. ක්‍රිකට් ගහනකොට අම්පයර්ස්ලා දෙන තීන්දුව බාර ගන්න කැමති නෑ. කැමරාව දෙන තීන්දුව අපක්ෂපාතීව බාර ගන්නවා. අපක්ෂපාතී තීන්දුවක් විදිහට බාර ගන්නවා. ඒක කාටවත් අභියෝග කරන්න බෑ. ඒ තරමටම අපි මේ ඉඳුරන්ගේ චපල බව නරකටත් ගත්තා. මේකෙන් කිරුවේ මොකද්ද? ඉඳුරන්ගේ චපල බව නිසා තවත් බාහිරේ උපකරණ ටිකක් හදාගත්තා විශ්වාසයි කියලා හිතලා ඒකලා කිව්වා. උපකරණ එකම දේ නැවත නැවත පෙන්නනවා කාදාකත් වෙනස් වෙන්න ඕනතර කොප්පු කරලා පෙන්වන්න පුළුවන් නිසා විද්‍යාවට තියෙන උපමාන දෙක තමයි නැවත නැවත කරලා පෙන්වන්න පුළුවන් වෙන ඕන තැනක හරියන්න. ඉතින් අපි මේක පිළිගන්න පටන් ගත්ත නිසා එදා පටම manussකම අපෙන් තුරන් වුණා, බයලජ්ජා තුරන් වුණා. ඉන්ද්‍රිය සමනයක් නැහැ. ඒ මොකද උපකරණ පටන් ගත්ත නිසා. ඉතින් ඒක අර වගේ විද්‍යානුකූල පැත්තට ගිහිල්ලා නරක පිළිලයක්, නරක රැල්ලක්, නරක පරිසර දූෂණයක් සිදු කරා. ඒකේ තේරුම් ගන්න යනකොට අවුරුදු 100ක 200ක චක්‍රයක් කරනකොට පස්සේ තමයි තේරෙන්නේ උපකරණ කියලා කියන්නේ හදවතක් නැති එකක් කියලා. ඒ වෙනුවට සරුවච්චන් වහන්සේ මතක් කරා ඇත්ත තමයි <clears throat> ඉන්ද්‍රාම විශ්වාස කරන්න බෑ. ඒක සම්පූර්ණ කරන්නත් බැරි එකක්. ඒකට තමයි මේ ඔය කියන ඕලාරික ආත්ම පැටලාව සහිත මිනිස්යා දඟලන්නේ අහිංසකයි. මිනිස්යා හිතනවා මේ ඉන්ද්‍රාංගෙන් ලැබෙන සැප ස්ථිරයි සුඛයි සුභයි ආත්මයි කියලා ජීවෙන කරන්න දෙයක් නැහැ. ඒක තමයි කරන්නේ. නමුත් සරුවච්චන් වහන්සේ ඒ ඉන්ද්‍රාංගෙන් ලැබෙන ඒ ආමිෂ සුඛය තිරිසන් සුඛයක් හා සමාන කරලා නිර්ආමෂ සුඛයකට සීල සමාධි ප්‍රඥා ශික්ෂා තුනක් ගෙනල්ලා දෙනවා. ගෙනල්ලා දීලා එතකොට ඔය මේ ඉඳුරන් මුල් කරගෙන අපි රකින්න මේ එක්ක දාන සීල භාවනා කියන කිහි ප්‍රතිපදාව හෝ එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන යෝගාවචර ප්‍රතිපදාව හෝ ඉඳුරන් මුල් කරගෙන කරනකොට කොහොමද දන්නේ අපි යන්නේ හරි පාරද වැරදි පාරද අපි කොහොමද දන්නේ ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා. අපි කොහොමද දන්නේ සමතේදීන විපස්සනාදීන කියලා. නැවතත් අපිට ඉඳුරන්ම තමයි සඳහපවතින්නලා තියෙන්නේ සර්වඥාහන්සේ මේ බඹයක් පමණ වූ සවිඥානික සසම්හික් කය විතරමයි ගත්තේ මොනම උපකරණයක්වත් ගත්තේ නැති ශ්‍රේෂ්ඨම විද්‍යාඥයා කළු ලැල්ලක් පාවිච්චි කරේ නැහැ චෝක් කැල්ලක් පාවිච්චි කරේ නැහැ උන්වහන්සේ ඇඟිලි පහ දික් කළ බණව ගන්නවා ගහක කොළ ටිකක් කරන බණේ ගන්නවා පොළවේ පස් ටිකක් කරන බණේ ගන්නවා තියෙන දේ ඒකල ඉවර වෙලා උන්වහන්සේ ඔප්පු කරනවා විද්‍යාවගේ උපකරණ සාක්ෂි කරගෙන නෙවෙයි ඒ තියෙන දේ සාක්ෂි කරන ඔප්පු කරලා පෙන්නවා ඉඳුරන් බොහෝ දෙනා ඇත්තයි කියලා බාරගත්තට ඒකේ වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඉඳුරන්ගෙන් කෙරෙන්නේ උඹලා ওই ಜಾතිය බෝ කරන එක විතරයි. ඕකෙන් අන්තිමට ඉතුරුනේ සූසාන වර්ධනයක් විතරයි. ඉඳුරන් බෝ කරන්න බෝ කරන ಜಾතිය බෝ වෙයි සූසාන වර්ධනයක් වෙනවා. ඉතින් ඒක නිසා ඒක නම් ඕනේ කරන්නේ දුකේ වර්ධනයක් වෙනවා. ඒ නිසා මේ ඉඳුරන් හරහාම ඉඳුරන් පාවිච්චි කරලම සීල ශික්ෂාවට යනකොට ඒ සීල ශික්ෂාව ලක්ෂ වාරයක් කිරීමෙන් තමයි ඉඳුරන්ගේ තියෙන අර දෝෂේ කපන්නේ. මේ ඉඳුරන් දෙන ආකල්ප වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙන සුළු දෙයක් නම් ඒකට අපි කොහොමද වැඩ කරන්නේ? නොවෙනස් වෙන සුළු දෙයක් ඒකට සාපේක්ෂව තියෙනවද කියලා බලන්නේ ඉඳුරන්ගෙම තමයි. ඒ සඳහා බුදුරජාණන්සේ ආශේවති භාවේති බහුලී කරෝති කියලා ක්‍රමයක් කියලා දීලා මේ ඉඳුරන්ගේ තියෙන ලාමක තුච්ච පාහර නීච මායාකත බාලාලාපන ක්‍රමය පෙන්වීම සඳහා ඒ ඉඳුරංගෙන් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ සුඛයෙන් නැත්නම් ගෙහසිත සුඛයෙන් වෙන්වීමක් ගැන බුදුචානන්සේ අනුමත කරනවා. නෙක්ඛම්මයක් ගැන අනුමත කරනවා. ඉතින් නෙක්ඛම්මෙන් අපි කරන්නේ <clears throat> කාම ගුණයන්ගෙන් වෙන්වීම. ඉතින් මේ වගේ තැනකට එන්නේ ඒක මූලධර්ම වශයෙන් දැනගෙන හෝ එහෙම නැත්නම් ඒකට සද්ධායෙන් කරු කිරීමක් වශයෙන්. ඉතින් මෙතෙන් දෙනකොට අපි අර ප්‍රියංගෙන් වෙන් වෙනවා, වස්තු භෝගෙන් වෙන් වෙනවා. මේ පොදු බත්තලියක කාලා පොදු පැදුරක බුදියාගෙන හරි ඉඳුරංගේ නැතුණා ජීවත් වෙන්න පුළුවන්. හරිතත් වැඩිය සමහරව සැපසේ ජීවත් වෙනවා කියන කතාවට යනවා. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා අර ඉඳුරංගෙන් එහෙම නැත්නම් කාම ගුණයන්ගෙන් වෙන් වුණාට මෙතෙන් වෙලා ඉන්න ගියාම හිතට ඒ කාම ගුණයන්ගේ කාම සංඥා බැට දෙන හැටි ගිහිගේ අතාරපු අය දන්නවා කොච්චරක් නීවරණ පහළ වෙනවද ඇස් දෙක වහගත්තාම කියලා. ඉතින් ඒගොල්ලෝ හිතනවා මේ නීවරණ පහළවීම මගේ දෝෂයක්, ස්ථානේ දෝෂයක්, වැස්සේ දෝෂයක්, ආහාරේ දෝෂයක්, මේ කාපු දේවල් වල දෝෂයක් කියලා හිතනවා. නමුත් කාමයන්ගෙන් වෙන් වෙච්ච කෙනාට විතරයි කාම සංඥාව බැට දෙන බව තේරෙන්නේ. ඒක ඒ මනුස්සයාට කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ තමයි. තිබුණට වැඩිය අමාරුකටපත් වෙනවා. ඉතින් ඒ මනුස්සයාට දැන් ආය කාම ගුණේ ආශ්‍රය කරන්නත් බෑ. මොකද මේ පැත්තේ මිනිස්සු කියනවා මොකට දත් ඇරිය. උඹ අතාරින්න නැතුව හිටියනම් උඹ කපලේ ලිපට වැටලා තියෙන්නේ. අපි තාම කබලේ ඉන්නේ කියලා. නමුත් මේ මනුස්සයාට බුදුරජාණන් වහන්සේ අසරණ වෙන්න දෙන්නේ ඒ කාම සංඥාවන්ගෙන් දුරු කිරීම සඳහා එක තමන්ට ප්‍රිය මනාප ප්‍රසිද්ධ ඉබේ පහළ වෙන රූප ධර්මයක් වාංගු කරලා රූප ධර්මයේ හිත ඇලවීමෙන් කාම සංඥාව පොඩ්ඩක් දුරුකරනද කාම නීවරණ ධර්ම යටපත් කරන්න ඊට කලිමුත් තිබිච්ච භාවනා ක්‍රමත් ਸਰවචන්නාංශී විසින්ම තාරාදාංගික කල්පලක්ෂයක්ේ බෝධිසත්ව වශයෙන් අවබෝධ කරපු ධර්මත් එකතු කරලා කියනවා හොඳට මේ නිසා කීකිය අතහැරලා ඇවිල්ලා හොඳට පట్టල වාඩි වෙන්න වාඩි වෙලා ඉවරලා මේ කය කියන රූපේ තියෙනවනේ. Tamange කය කියන කායනුපස්සනා ඒකට හිත දාන්න දාලිවර වෙලා මේ සිටිමි කියන ඉඳිමි කියන ඉන්නවා කියන මාතෘකාවෙන් හිත පුරවන්න. මම මෙතන දැන් ඉන්නවා. එතකොට යම් වෙලාවට තීක්ෂණ කුසాగ්‍ර බුද්ධිමත් සහිත කෙනෙකුට නම් මම දැන් මෙතන ඉන්නවා කියන එක පිළිච්ච මොහොතක් බව තේරෙනවා. ඒකට වෙනම ආය වෙන තුවිල් නටන්න, පැල් බඳින්න, පාම් පැලවල් පත්තු කරන්න, දුම් ගහන්න මොකක්වත් ඕනේ මේ කයේ ඉන්න එකම පිරිච්ච ගතියක්. නමුත් ඉන්ද්‍රියන්ගෙන් සැප හොයන කෙනාට පේන්නේ බාලු ගතියක්. ඉන්ද්‍රියන්ගේ සැප හිවීම પરමාර්ථ කරගත්ත ඕලාරිකත්ව භාවපට પરමාර්ථ කරගත්ත වෙනදී පාළු ගතියක් තනි ගතියක්. ඉතින් ඒ නිසා සරුවචාන්ස කියනවා මේ අඩුව පුරවන්න ඔබ සද්ධාව ටිකක් වැඩිපුර තියාගනි. ඒ වගේම කුසල ඡන්දයක් හදාගනින්. මේ අමාරු තැනකට තමයි යන්න හදන්නේ. කවුරුත් කිව්වට නෙමෙයි ඔබේ මන අපිට කරන්නේ ලෑස්තිලා ඵලයක්. මොකටද ලෑස්තිලා යන්නේ? මේ කය කියන රූප ධර්මයට හිත තිබ්බට පස්සේ ඔබට මං සහතික වෙන්නම් පිළිච්ච ගතියක් මේකේ තියෙනවා. සම්පත්‍ති කරගතියක් තියෙනකට සාසන සම්පත්තිය කියනවා. සන්තුෂ්ටි කරගතියක් තියෙනවා. පුරුදු කරගන්න කන්නම් ඒක තනි වුණා කොටු වුණා වගේ ඒක කටුගේක දැම්මා වගේ කටු බෙරක පෙරලවුවා වගේ වෙහෙසයි ඒ මොකද අර ඉඳුරන් দমনය හරහා පුරුදු වෙච්ච තර්කණයක් තියෙනවා. රුචි අචුකමක් තියෙනවා. පෞරුෂත්වයක් තියෙනවා. කහදන්න පුළුවන්. බය වෙන්න එපා මම ගැන විශ්වාස කරපන් සද්ධාව පිටියා ගනි. නැවත නැවත කරපන් කරනකොට මේ කය කියන රූප ධර්මයේ මම දැන් මෙතන ඉන්නවා කියන රූප ධර්මයේ හිත පටල වුණොත් කොළඹ ඉන්න මිනිස්සයා වතුරේ තියෙන ඔරුවක කකුල තියලා කණුවක් අල්ලගෙන අනික් කකුලත් අරගෙන ඉඳගෙන අර හෙල්ලෙන චංචල කම්පන ඔරුවේ පట్టල වෙන්නේ කොහොමද? අන්න වගේ මේ මම දැන් මෙතන කියන මොහොතේ පట్టල වුණොත් යා එතකොට රූප සංඥාව සමතික්‍රමණය කරලා කාම සංඥාව සමතික්‍රමණය කරලා රූප ධර්මයකට හේතු වෙනවා. කාම සංඥාවට ආයිබෝන් කියලා රූප සංඥා රූපෙට පටල. ඉතින් ඒක අංග සම්පූර්ණ වෙනවා ප්‍රථම ධානයටපත් වීම. ප්‍රථම ධානයේදී කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච කියලා ප්‍රසිද්ධ නිවන ධර්ම වෙනුවට විතක්ක ਵਿਚාර පීචි සුඛ එකග්ගතා කියන ධානාංග හම්බ වෙනවා. හම්බ වෙනකොට නම් අර අර විශ්වසනීයත්වයක් නැති අවිශ්වාසජනක වූ මේ භාවනා ක්‍රමේ යම් තරමක පදනමක් යම් තරමක පටලයක් යම් තරමක ආස්වාදයක් අශ්වශීලක් ඒ යෝගාචරයට ලැබෙනවා. ඉතින් ඒ ප්‍රථම ධානයට යනකොට කියන්නේ රූප සංඥා කාම සංඥාව නැමැති වූ නීවර ධර්ම ප්‍රහාණය කරලා රූපයකට පටල වෙනවා. <clears throat> එතකොට අපි කියනවා රූප කර්මස්ථානක හිත নিমগ্ন වෙනවයි කියලා. එහෙම නැත්නම් කියනවා අර්පණා වශයෙන් රූප කර්මස්ථානට බැස ගන්නවයි කියලා. හරියට ගොඩබිම ඉන්න මිනිහා එක කකුලක් ඔරුවේ තියලා බලනකොට හෙල්ලෙනවා. ඉතින් ඒ නිසා ආයෙ ගන්නකොට පාරුකාරය කතා කරන උරුකාරය හොම කර කර හිටියේ මිනිසුන් කොට වෙන්න හම්බෙන්නේ කොට වෙන්න හම්බෙන්නේ ඔතන තියෙන හයිය කණු අල්ලගන්න. අල්ලගෙන ওই කකුලේ තියලා හොඳට පාත්තලා අනික් කකුලත් තෙමීට උරුවෙන් තියාගෙන හොඳට පට්ට වෙලා කණු අතාරින්න කියලා. ඉන්නේ අල්ලගන්න කණුවට තමයි කර්මස්ථානය කියලා කියන්නේ. එහෙම නැත්නම් කායගත සතිය දිගන්න මේ කය රූපේ කියලා කියන්නේ. ඒ රූපේ අතාරින්න ඕන උරු යන්න. නමුත් අර පරාණ බය තියෙන මිනිස්සු ඉන්නවනේ මේ මේ ස්ත්‍රී බවලත්තු ස්ත්‍රී බවලත්තු පුරුෂයන්ගෙත් ඉන්නවා ස්ත්‍රී බවලත්තු කොහොම හරි ඒ අත්තන්ට හරි බයයි අර කොට බිමේ ඉඳලා වතුරට අඩිය තියන්න එයාට හුරු නැහැ. අපි වතුරේ ඉඳලා ගොඩ බිමට පරිණාමය වෙච්ච සත්තු. අපිට ඒක දැන් කොච්චර මතක නැතුවද කියනවා වතුර දකින්නට බය වෙනවා. නමුත් අපි නැවතත් වතුරෙත් මේ යන්නේ කිලිලා නැහින්න නෙවෙයි, හුරුවකට ඒ තරමට බයයි. අපිට ඒ තරම අතීතය අමතක වෙලා. කෙසේ නමුත් අපි මේකට යන්න කණුවක් තොටුපලේ හයි කරලා තියෙනවා වගේ මේ රූප කර්මස්ථානයක් අල්ලගෙන වතුරට හේතු වෙනවා. හේතු වීම අපි කියනවා ප්‍රථම ධානය කියලා. එනත රූප ධාන ප්‍රථමයක කියලා. ඉතින් රූප ධාන ප්‍රථමයකට යෑම යෝගාවචර පිළිබඳ දෙනවා දැන් රූප නැති, ශබ්ද නැති, ගඳ බලන්නේ නැති, රස බලන්නේ පහස පමණක් තියෙනවා. පහස කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස කය එහෙම නැත්නම් මුළු කය මුළුල්ලම පහස විතරක් තියෙනවා මම මැරෙලා නැහැ කියන්නේ. ඒ පහස විතරක් තියෙනවා මට නිින්ද ගිල නැහැ කියන්නේ. ඒ පහස විතරක් තියෙනවා මට ක්ලාන්ත වෙලා නැහැ සතිය තියෙනවා කියන්නේ. දැන් ඒක පේන තෙක් මානේ තියාගෙන කාමචන්ද ව්‍යාපාදීන මිත උද්දච්ච කුච්ච පාවදේ. විතක්ක ਵਿਚාර බේසුක එකගත මාර්ගෙන් අර ගත්ත අරමුණ අල්ල බැඳ ගන්න. විතක්ක වශයෙන් නම කියලා කතා කරනවා මම මෙතන ඉන්නවයි කියලා. විචාර වශයෙන් සඳහන් කරනවා මම අසත්‍යමත් නෑ, නිින්ද ගිහිල්ලා නෑ, මට පණ තියනවා කියලා. ඉතින් මේ දෙක සාධක වෙනකොට ප්‍රීතියක් පහළ වෙනවා දැන් අර ඉඳුරංගෙන් තොරව, ආකන දිවනාසයෙන් කයින් තොරව, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගෙන් තොරව මොකද්ද පිරිච්ච ගතියක් එන්නේ. මොකද්ද කිරි රහත් තේරෙන පටන් ගන්න. මොකද්ද සම්පත්‍ති කරගතියක් තියෙනවා. මොකද්ද සම්පත්‍ති කරගතියක් තියෙනවා. ආන්න ඒක තේරුම් ගන්නකොට එයා ඒ කාම සංඥාන සමතික්කම්ම රූප රූප ධානයේට කාම සංඥාව තල්ලු කරලා ප්‍රතිස්ථාපනය කරලා ඒ වෙනුවට රූප සංඥාව අරගන්න. ඒක හරි සුකුමයි. ඒකට කියනවා විතක්ක ਵਿਚාර විචිත සුඛේ සාගත බීචුක පට ප්‍රථම ඥාන සුකුම සංඥාට එනවා. ඒකට අයින් කරනවා නීවරණ ධර්ම ටික කියන කාම සංඥාව අයින් කළා රූප ධානයට එනවා. ඒකේ තාම රූප ධර්මයත් එක්ක ඇසුර ඇයි හොඳයි නිතර නිතර කතා කරන එක මෙනෙහි කිරීම. මම දැන් මෙතන ඉන්නවා කියන එක හොඳටම ඇසුරු කරනවා අර නීවරණ තල්ලු කිරීමේ අදහසින්. ඒක හුඟක් කෙලස් නැති තැන. හුඟක් සුකුම සංඥාවක්. ඒ නිසා විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතාව සහිත පඨම පඨම ඥාන සුඛම සත්‍ය සංඥාවට එනකොට අර කාම සංඥාව අයින් වෙනවා. හැබැයි ඒක දන්නේ ඒක තේරෙන්න හොඳට සුතමේ ඥාන ඇති හොඳට චින්තාමේ ඥාන ඇති මේක කීප වතක් කරපු කෙනාට තේරෙනවා ගොරෝසු දෙයක් අයින් කළා දැන් සියුම් දෙකට එනවායි කියලා. අනිත් එක්ක නැතෙන්ට එනවා මොකද්ද උනේස කියලා සංගතිය දන්නේ. ඒක නිසා විතක්ක ਵਿਚාර පීචසුක ඒකග්ගතා සහිත පඨමඥාන සුකුම සත්‍ය සංඥාවට ආවට පස්සේ විශාල කාලයක් ගන්නවා. විතක්ක ਵਿਚාර බීජසුක ඒකක්කතා සහිත පඨමඥාන සංඤී වෙන්න. මම දැන් ඉන්නේ මෙන්න මෙතනයි කියලා දැනගන්න එතෙන්ද ලක්ෂ වාරයක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ දැන් මෙන්න මේකයි උනේ. මම කාමයේ අතහැරියා ගී ගී අතහැරනකොට. කාම සංඥාවට වද දුන්නා යෝගාවචරයක් වශයෙන් ඇත්තික වහ ගන්නකොට. දැන් කාම සංඥා වෙනුවට මට මේ රූපයක් තියෙනවා. මම දැන් මෙතන ඉන්න බව දන්නවා. ඉතින් ඒක ඒකාග්‍ර කරන්න මම දැන් මෙතන ඉන්නවා කියන්නේ මේ කය හොඳටම ඇති. මේ කය කියන සංඥාව ඇති. නමුත් ඒක තව ඒකාග්‍ර කරන්න ඒකෝදිගත කරන්න මේ කයේ වඩාම සක්‍රීය වැඩපිළිවෙල සිද්ධ වෙන තැනට පුංචි කරන එක තමයි ආනාපානෙන් කරන්නේ. නැත්තම් පිම්බි වැකිලිම ගන්න කයෙත් වඩාම සක්‍රීය තැනට රූප වැඩියෙන් වැඩ කරන තැනට හිත යොදාගෙන ඉන්නවා. නැත්නම් තමන් ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරයේ ප්‍රධාන නිෂ්පාදනයට තමන් එහා ගහගෙන ඉන්නවා. අනිකුත් අතුරු නිෂ්පාදන තමන්ගේ සහචරයන්ට තමන්ගේ මිත්‍ර මාත්‍යවරුන්ට බාර දෙනවා. ඕගොල්ලෝ මේක බලන්න මම මේක බලන්න කියලා ප්‍රමුඛතාවයේ තේරීමක් තමයි ආනාපානේ හෝ පිම්බි මෑකිලිමෙන් ගන්න එක එච්චර මහා ලොකුවට ජයග්‍රහණයක් විදිහට සලකන්න අරක ප්‍රයෝජනෙයි සලකලා කරන්නේ. ඇත්තටම මම මේ කියන්න හදන්නේ ඉඳගෙන ඉන්න බව කායයේ ඉඳගෙන ඉන්න කායය මම දැන් මෙතන ඉන්න බව දන්නවනම් ඒ හොඳටම ඇති රූප සංඥාව. රූපේ රූපයට සමානයි. ඊට රූපයට සමාන වුණාට පස්සේ මේක උරුවේ කොට වෙලා දැන් උරුවේ පట్టල වෙනවා වගේ. නමුත් ඊට පස්සේ විතක්ක ਵਿਚාර දෙක අර රූපේ මෙනෙහි කරමින් හිටියේ නැත්තම් රූපෙන් හිත ගිලිහෙන්න පටන් ගන්නවා. ඒ නිසා යා පట్టල වුණාට පස්සේ දැන් ගොඩබිම පේන්නේ නැහැ. උරුවේම තමයි. දැන් ඉතින් උරුවට ආදරය කරන්න වෙනවා. ඔච්චර ගන්න ගොඩබිමට බලනකොට උරුවේ එච්චර පట్టල නැහැ. උරුවේ ඉනකොට ඊට පස්සේ යාට තේරෙනවා මේ විතක්ක ਵਿਚාර දෙක අවශ්‍ය කරන්නේ ඒක හැලෙනවා හලන්න වෙනවා මොකද ඒක අර තිබුණු සමාජයට පොඩ්ඩක් එනහිලක් කරනවා ඒක අයින් කරනකොට පීජුසුක එකක් ගතා සහිත සමාධිජ සුකුප සත්‍ය සංඥාවක් එනවා දෙවෙනි ධ්‍යානෙට හිත යනවා ඒ දෙවෙනි ධ්‍යානෙ ගියාම Tamanට අරමුණ මෙනේ කරන්න ඕනේ අරමුණ බේහිත හිටින ගණියක් තියෙනවා හොඳට ඩ්‍රයිවිං පුරුදු වෙච්ච මනසට ගියරකේ ඉබේ වැටෙන්න පටන් ගන්නවා මේ ෆස්ට් එකට දාන්න ඕනේ ක්ලච් එක පා ගන්න ඕනේ දැන් සෙකන්ඩ් එකට දාන්න ඕනේ ගියර් එක පටලවා ගන්නවා ජරබරස් ගන්නවා ඒවම මොනවත් නැතුව දන්නේම නැහැ ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට තර්ඩ් එකට මේ අත වැඩ කරන්නේ ඒක දිහා බල්ලා නෙවෙයි කතා කරන යනකම ගියර් එක වැඩ කරන්න පටන් ගන්නවා ඒ වගේම ක්ලච් එක ඉබේම වැඩ කරන්න පටන් ගන්නවා ගෑස් ටිකක් වැඩි වෙනවා කියන එක අර ඉබේ සිද්ධ වෙන්න පටන් ගත්තාම ඒ ඩ්‍රයිවිං වල සැපයක් තේරෙනවා අරක වගේ මේක මල වාතයක් නෙවෙයි එන්ජින් එක නොක් කරන්න වෙන්නේ නැහැ එහෙම නැත්නම් ඉග්නිෂන් ගහන්න වෙන්නේ හරියට බර සින්ක්‍රොනයිස් කරගන්න දැන ගන්නවා වගේ විතක්ක ਵਿਚාර දෙක නැතුව කරන්න ගියාම සමාධිච පීති සුඛ සුඛම සත්‍ය සංඥාට එනවා. එතකොට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨම ඥාන සුඛම සංඥා සංඥාව අයින් වෙනවා. මේ වෙනස අල්ලන්න බෑ. මේ වෙනස මේ ගෝධනෙක් හිතාගෙන ඉන්නවා මේ අදිෂ්ඨාන කරලා ගන්න පුළුවන්. බැරි නෑ. ඒ ගන්න ඉසලා ඔය ඉබේම කාර්කේ ගියරකෙන්ද උගන්නන්න බෑ. බොහෝ කාලයක් එකම කාර්යක පාවිච්චි කිරීමෙන් ඉගෙන ගන්නවා. එතකොට යාට තේනවා මේ ඉස්සල්ලා ගියර් දාන්න ගියාම කොච්චර ලොකු ව්‍යාපාරයක්ද දැන් එකේ බීම සිද්ධ වෙනවා. ඒක ඩ්‍රයිවිං ලයිසන් වලට දෙන්නෙත් නෑ, උගන්නන මිනිහා පුරුදු කරන්නෙත් නෑ. උගන්න මිනිහා කන ඔක දිගටම කරපන්. කරන්නනේ ඉතින් කාර්යයක් ගන්න වෙන්නේ මොකටද? ලයිසන් ගන්න කරඬුක තැම්පත් කළ වැඳ වැඳ ඉන්නේ නෑනේ. එහෙම ඉන්න මිනිස්සුත් ඉන්නවා. පුරුදු කරනවා සකන්ද වෙන දිහාට වැටෙනවා. ඒක හරියට වාහනේ පුරුදු වෙනවා වගේ. එතෙන් ගියාට පස්සේ ඒ ටික දවසක් ගියාම මේ කාර් පැදිල්ලේ ආසාවත් අලුත් එක මොඩල් එකකට මාරු කරන්න හිතෙනවා. ඉතින් නා අර පරණ කාර් එක පදින එක නිකන් එන්නේ එන්නේ කොහො කොහු වෙන්න පටන් ගන්නවා. එතකොට යාට හිතෙනවා මේ ප්‍රීතිය මේ කාර් පැදිල්ලෙන් ඩ්‍රයිවිං පුරුදු වීමෙන් ඇතිවෙච්ච ප්‍රීතිය මවා පාන්න පුළුවන් අල්ලපු ගෙදරට පෙන්වන්න පුළුවන් নানা ප්‍රකාර සෙල්ලම් කරතයි නමුත් ඒක නිතර නිතර කරනකොට ඒ ප්‍රීතියක් නැතුව සමාධිච සුඛ උපේක්ඛා සුඛ සුඛම සත්‍ය සංඥාට හිත වටනවා යා ප්‍රීතිය පැත්තකට දාන තුරි සෙල්ලක්කාර ගතිය ගිහිල්ලා දැන් කාර්පදින තියෙන ආසාව ගිහිල්ලා උවමනාව සඳහා කාර්යයක් ගන්නවා ඒකේ ගමනේ පහසු හොයනවා එහෙම නැතුව නිකන් ඉලන්දාරිකන් කියාපෑම් ඒව ටිකක් බහින්න පටන් අර ගන්නවා. ඔය මේ රිච්චත් එක්ක නිදර්ශනේ අපි ගත්ත නිදර්ශනේ හැටියට. එතකොට මේ කියන තුන්වෙනි ධ්‍යාන ගියාම උපේක්ඛා සාගත සුකුම සත්‍ය සංඥා එතන තියෙන තල තුනකම. කාර්යක පාවිච්චි කරන ප්‍රයෝජනෙයි සලකලා. වේලාව නැතර කරන හිතව කාටවත් කියා පාන්න නම්මන නෙවෙයි. ඒ ඒ තුන්වෙනි ධ්‍යාන ගියාට පස්සේ යාට ද්විති ධ්‍යානයේ සුකුම සත්‍ය සමාජිත සුකුම සත්‍ය සංඥා ප්‍රතිස්ථාපනය කළා උපේක්ඛා සුඛ ඒකග්ගතා උපේක්ඛා ඒකග්ගතා සහිත සුකුම සත්‍ය සංඥාට එනවා. ඒකට ගියාට පස්සේ ඒ සංජී බව තේරුම් ගන්නවා කියන එක මේ හරියට ওই ටී ටේස්ටිං කරනකොට එක එක එක එක තේ වර්ග වල රස බලනවා වගේ. තේ එකක් කොච්චර කල් අපි බිව්වේ ඩස්ට් නම්බර් 4. දැන් තමයි අපිට ওই තේ හම්බෙන්න පටන් අරගත්තේ. ඒ හම්බුනාට සාමාන්‍ය මනුස්සයර තේරෙන්නේ නැහැ. මේ තේ කොහොඳයි කිව්වට ඒකේ වර්ග කරන බල්ලා ටී ටේස්ටිං කරන මනුස්සයාට ෆැක්ටරි එක හරි ගාණක් ගෙවනවා. ඒ මනුස්සයා හරියට කියනවා මේකේ ස්ට්‍රෙන්ත් එක හොඳයි, ෆ්ලේවර් එක හොඳයි, ඉන්ෆියුෂන් එක හොඳයි, කලර් එක හොඳයි. ඒ අනුව තමයි ලකුණු දාන්නේ. ඒක හැමෝටම කරන්න බෑ. හැබැයි ඒක කරන්නේ මිනිස්සුත් තමයි. ඒ කරන්නේ ඉන්දියන්ගෙන් තමයි. ඒ මාස උදේ දත් මදින්න ටූත් පේස්ට් පාවිච්චි කරන්න බෑ. ටූත් පේස්ට් පාවිච්චි කරලා ඒ කියාපු පෙපමින්ට් රහ කටේ තියෙනවනේ ටී ටෙස්ටි කරන්න බෑ. ඒ නිසා උදේ පාන්දර යන්න ඕනේ හිස් බඩ. ඔතුට්ටියක් බිය ගිහිල්ලා මේ ඌරුමස්ටික් හදලා තිනවා. ඌරුමස් හොඳට හදලා තිනවා බලන්න. තේ ටිකක් රස බලලා රස බලන්න දිව තියෙන්න ඕන ස්වභාවිකව. හැබැයි ඒත් ඉන්ද්‍රිය দমনයෙන් තමයි. නැත්නම් මං කියන්නේ ඉන්ද්‍රියයන්ගෙන් තමයි. ඒක ගොඩාක් පුරුදු කරලා තිනවා හරියටම රස බලලා තේකේ මිල තීන්දුව කරන්නේ යා. ක්වොලිටි කියලා එක තීන්දුව කරන්නේ එයා. ආන්නේ වගේ මෙයාට තේරෙන පටන් ගන්නවා දැන් දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ ගියාම ඒ සුකුම සත්‍ය සංඥා. ඒක ගියාට පස්සේ ඒ උපේක්ඛා සුඛ සුකුම සත්‍ය සංඥාව කියන කයි පොට්ටපාද සුත්තේ සර්වචන්සේ දේශනා කරන්නේ ඒකට ගියාට පස්සේ යාට මේ සුඛය කියන එකත් විතක්ක ਵਿਚාර වගේ ප්‍රීතිය වගේ ඕලාරිකමක් තේරෙනවා මේක තියෙන තාකල් නොසැලෙන මනසකට යන්න බෑ මේක තියෙන තාකල් తాදී ගුණයකට යන්න බෑ මේක තියෙන තාකල් අපි සුඛයේ පස්සේ ඇබ්බැහියකට වැටෙනවා ඒ නිසා සුඛයත් පාවා දීලා අදුක්කම සුඛ ඒක සහිත උපේක්ඛා ඒකක් සුකම සත්‍ය සංඥාට කියන එක චතුත් අධ්‍යාහණය කියලා කියනවා. එතකොට ආනපාන දැනෙන්නෙම නැහැ. මොනවාක්වත්ම දැනෙන්නේ හැබැයි දන්නවා මෙන්න මේ පාර ගෙවක් කරමින් ගමන් කරමින් තමයි මෙතෙන්ට ආවේ. දැන් අර කාම සංඥාවන් දුරු කිරීම සඳහා ගත්ත රූපය දැන් ක්‍රමයෙන් ගෙවම් කරා. පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන කියනකොට සම්පූර්ණ ගෙවම් කරලා දැන් කාමෙත් නැහැ නැත්නම් කාම ගුණත් නැහැ කාම සංඥාවකුත් නැහැ රූපේ රූපෙත් නැහැ. ඒක ලියවලා එතන චතුත් අධ්‍යාන මට්ටමේ ඉඳලා තමයි එයා ආකාසානං ඡායතට යන්නේ. ආකාසානං ඡායතනය කියලා කියන්නේ රූපයගේ අභාව ප්‍රත්‍යක්ෂය. රූප ඇති බව තමයි පටවියාපෝතේජෝ කියලා කියන්නේ. නමුත් මේ පටවියාපෝතේජේ වැඩ කරන්නේ අවකාශයක. ඒ අවකාශයෙන් තමයි මේ පටවියාපෝ වලින් වෙන් කරලා පෙන්වන්නේ. ආපෝ තේජෝ වලින් වෙන් කරන්නේ පරිච්ඡින්න කරන්නේ පරිච්ඡින්න අවකාශය. මෙතෙක් කල් අවකාශය දැක්කේ නැහැ. දැන් මේ කෙනාට මේ මේකේ දඟලන පාඨ වියාපෝ තේජෝ වශයෙන් පේන නැත්නම් ආනාපාන පොට්ටබ්බ වායෝ පොට්ටබ්බ ධාතුව හෝ පිම්බීම හැකිලිම වශයෙන් වෙන පොට්ටබ්බ ධාතුව හෝ නැත්නම් මේ මාගේ කය මම වෙමි කියලා ගන්න මේකේ මීමැසි පොදියක් දඟලනකොට වගේ මේක ඇතුලේ පේනවනේ මේ කම්පට චංචල වගේ. ඉතින් ඒකේ සීමාව ඉක්මවල යනවා. මේක කය මේකයි මේක මගේ කය නොවන කොටසයි කය වෙන කොටසයි කියලා සීමාව නැති වෙනවා. එසකට නිකන් වීදුරක දෙන පෙට්‍රල් ටිකක් හරි හීතර ටිකක් හරි වාෂ්පීකරණය වෙලා ඒක නොපෙනී ගියා. ඉතින් දන්නවා හීතර නැති උනේ නෑ. ඒක හුලකට බීල පිළගෙන ගියා. ඒ වගේ මේ කය එතන මේ ආනපානේ එතන ඇත්තක වහිනකොට තමයි මේ පේන දේවල් නිකන් හුලඟට පිහගෙන ගියා වගේ තේරෙන පටන් ගන්නවා. එතකොට යා මේ අද අපි ਸਰවචනanse මේ ආකාසානං ඡායතනෙ විස්තර කරන්නට පාවිච්චි කරපු වචන ටිකෙන් විස්තර කරනවා පුණජ පරම්පොට්ට පාද බික්කු සබ්බසෝ රූප සංඥාය සමතිකමේ රූප ඉක්මවලා පටිගේ මේ පටික සංඥා කියලා කියන මෙතන කියන්නේ නාස්පුඩු පුරවාගෙන යනකොට අර පීරණ ගතියක් තියෙනවානේ පිරිමැදෙන ගතියක් තියෙනවානේ ඒක නොදෙනිය හුස්ම ගන්නවා වෙන්න පුළුවන් නමුත් නාස්බිත්තියේ තෙරපෙන ගතිය නැහැ හැප්පෙන ගතිය නැහැ පිරිමැදින ගතිය නැහැ. පොට්ටබ්බේ නැති වෙනවා. පටිගය කියලා මේකේ සඳහන් කරන්නේ ගැටුම. එකිනෙක ගැටෙන ගතිය නැති වෙන්න පටන් ගන්නවා. නානත් සංඥානං අමනසිකාරා. ඉතින් මෙතනදී සමහර විටක ඒ ආනාපානේ නොපෙනීම නිසා සමහර ඔක්කොටම කියන්න පුළුවන් මේ රූපය ගෙවන් වුණාට ඒ රූපේ වෙනුවට විවිධාකාර හොල්මන් හිතට පහළ වෙන්න පටන් ගන්නවා. සමහරුන්ට සද්ද ඇහෙන්න පටන් ගන්නවා. ඒවන්ට ආලෝකේ පේන්න පටන් ගන්න එක වර්ණ වශයෙන්. සමහරුන්ට සැහැල්ලු බව දැනෙනවා. සමහරුන්ගේ අතපය නටන්න ගන්නවා. සමහරු පැද්දෙන්න පටන් අර ගන්නවා. ඉතින් මොනවා හරි ඒ රූපේ ගියාට රූප සංඥාවල් අර විටමින් බෝතලයක් අනිත් පැත්ත හරවලා හේදුවාට ඒකේ තියෙනවනේ විටමින් ගඳ එහෙම නැත්නම් අසුචි කලයක් කරලා හොදලා ගත්තට මැටි කැටවල තියෙනවනේ අසුචි ගඳ අන්න ඒ වගේ ඒ ඒ වාජනේ තාම තියෙනවා අරකින් එන සංඥා. ඉතින් යෝගාවචරගේ හිත ඉල්ලෙන්න වෙලක් හොයන කංගේ ගහගෙන යන මිනිහා පිටුරු ගහත් එල්ලෙන වගේ මේ සංඥාවල එල්ලෙන්න පටන් ගන්නවා. ඒ සංඥා එල්ලෙනකොට උන අම්මා ඇවිල්ලා කතා කරයි කියයි මැරිච්ච සී අත්තම්ම ඇවිල්ලා කතා කරයි කියයි දිවි ලෝකේ ගියා කියලා කියයි මම කවදාවත් දන්නේ නැති දේවල් මට තේරෙන්න පටන් ගත්තයි කියලා කියනවා. ඉතින් අර අර මේ හිත එල්ලෙන දේවල් අල්ලනවා. ඉතින් අල්ලන්න අල්ලන්න අල්ලන්න එයා දන්නවා මේ දේ කාම ගුණත් නෙවෙයි, කාම සංඥාත් නෙවෙයි, රූප කියලා මෙහෙම අත ගන්න හම්බ වෙන ගොරෝසු දේකුත් නෙවෙයි. නමුත් රූප වගේ උදාහරණයක් වශයෙන් කියනවා හීන. එහෙම නැත්නම් මිරිඟුවක් වගේ ඉතින් පේන්න පටන් ගන්නවා. ඉතින් අර නিত্য සුඛ සුභ සංඥාවල් සහිත කොට්ටපාසූත්‍රය ආපු නැති සංඥාවන් ගවන් කිරීමට ශික්ෂා කරලා දන්නේ නැති එකන කැයි ගෑනි දිලා ඔටු ගෑනි ගත්තා වගේ අර රූප අමතක කළා අර මතුවෙන රූප සංඥා අරගෙන ඇයි මේ කහ පාට පෙනුනේ ඇයි මට බෝල පෙනුනේ ඇයි මට මැද එළිය වෙලා වටේ කරවල උනේ ඇයි මට මේ දේවල් පෙනුනේ කියලා මේව අල්ලගෙන මේ වගේ හීන විසඳන්න හදනවා මේක ජාතකේ හොයන්න හදනවා මේකේ මොකක් හරි දෙයක් ගන්න හදනවා මේක එන්නේ දෙයක් නෙවෙයි කිසිවක් නොවන එකක් අකිංචනයක් තියෙන මේකෙන් කිංචනයක් හදන්න හදනවා. මේකෙන් දෙයක් හදන්න හදනවා. මේ මොකක් හරි සංඥාවක් වෙන්නේ නැති මේක දේව දිව්‍යංග ජීපිනේ ලකුණක් වෙන්නේ නැති. අනාගතේ වෙන්න හදන දෙයක් වෙන. එහෙම නැත්නම් මේ මේ අම්මා මැරිච්ච අම්මා විලියලා මේ කැමිල්ලන වෙන්නේ නැති කියලා. ඉතින් අර මම නැත්නම් මේ මොකක්වත් කරන්න බෑ. මම ඇයින්න ඕනේ මේ මැරිච්ච අම්මට උපස්ථාන කරන්න. මම තමයි කෙරුමක්. ඉතින් මම යා පුම්බගෙන මේ හීන වලට උපස්ථාන කරන්න හදනකොට ඉබේම තණ්හාවක් මතුවෙනවා. ඉබේම මාන්නයක් මතුවෙනවා. ඉබේම දික්තියක් මතුවෙනවා. මම ඉන්නවා. මයි ළඟටයි මේ නෑදෑයෝ එන්නේ බැරි මැරිච්ච කට්ටිය. ඉතින් මම මොනවද කරන්න බෑ. ඒකට මම කෙරුමනේ. ඉතින් මේ කෙරුම කරන්න රූප සංඥා දඟලනවා. ඉතින් මෙව්වට මේ බබාලට කිරිපොවක් නැතුව කරන්නත් බෑ. ඉතින් ඒ නිසා කියනවා උඹට කරන්න තියෙන්නේ මේ නානත්ත් සංඥා අමනසිකාරා. මේ රූපය ගෙවෙනකොට රූපේ හැවනල ඉතුරු වෙනවා. මේ ශරීරයේ ගෙවෙනකොට ශරීරේ තියෙන වගේ දැනෙනවා. ඔය හිතේවල බලනකොට ඒක ඇල නැහැ. තව තැනකට හිතලා බලද්දී ඒකත් නැහැ. බලනකොට මේ ශරීරයේ පිට ශරීරය ඇතුළත කියන සීමාවක් නැහැ. මේක මොකද්ද ඡායාවක් තියෙනවා. දැන් පොඩි ගෑල තිබුණ මීමැස් තිබෙදියා කපාට රුංගාල විසුරාම තියෙනවා. දැන් පොදිය නෑ, වදේ නෑ. හැබැයි මීමැස්සෝ ඉන්නවා. ඒ නිසා විසිලා හිටියට මීමැසි පොදිය තියෙනවනේ. හැබැයි අර මීමැසි පොදියේ හැඩයක් පෙන්වන්න බෑ. ගුරුත්ව කේන්ද්‍රය අල්ලන්න බෑ. වේගයක් ගන්න බෑ. පොදියේ ඉන්නකොට ගුරුත්ව කේන්ද්‍රයක් තියෙනවා. ඒකට විශේෂිත බරක් තියෙනවා. ඒකට විශේෂ හැඩයක් තියෙනවා. දැන් ඇවිසිච්චි මීමැතන්ගේ මොන හැඩයක්ද? ඇවිසිච්චි මීමැතන්ගේ මොන ගුරුත්ව කේන්ද්‍රයක්ද? ඇවිසිච්ච මීමැති පොදියේ මොන ලකුණක් පෙන්වන්නද? අරකම තමයි පතුරු ගහලා පෙන්වන්නේ. අරකම තමයි විශ්රු කරලා පෙන්වන්නේ. මේක දකින්න කැමති නෑ. ආයෙ බලනවා අර මීමස් පොඩි වගේ එකතු කරන්න බැරිද මේකට ගුරුත්ව කේන්ද්‍රය හොයන්න බැරිද මේකට හැඩයක් දෙන්න බැරිද මේකට නමක් කියන්න බැරිද මේ මොන જાතින් හරි කරන්නේ අර සංඥාව මේ ගෙවම් කරන සංඥාව ශික්ෂාවක් බව බුද්ධ ශ්‍රාවකෙක් වශයෙන් පිළින කරනමුත් අපි වැඩ කරන්න හිත ආයෙත් අර බෙසිච්ච දේ ආයෙ ගුලි කරලා ඝන සංඥාවක් ගන්න. ඒකත් සංඥාවක් ගන්න. ඒකකයක් කරගන්න. එතකොට මමයා ඉතුරු කරන්න පුළුවන්. එතන ඒක එක කරනකොට ඉබේම මමයා හැදෙනවා. නමුත් අරක විසිරී යනකොට ඉබේම මමයාත් විසිරී යනවා. නිකන් ඉරටු මිටියක් ලණුව ගලවපුවාම ඉලපත කියන නමට යන්නේ කූරු කියන බාට යනවා. කූරක් කැඩෙනවා. ඉරටු මිටියෙන් නම් අතු ගන්න පුළුවන්. කූරෙන් අතු ගන්න බෑ. ඒකට කෘත්‍ය සම්පාදනය වෙන්නේ නැහැ. ඒ නිසා මාරට අවශ්‍ය වැඩේ වෙන්න නම් මිටිය වැඳලා ලණුව ගැට ගන්න ඕනේ. ඒකට ඝන සංඥාව කියලා කියනවා. බුදුරජාණන් කියනවා ඔබ කලාප සංඥාව තියාගනින්. ඔය කූරු කූරු අයින් කරලා බලපන්. බලනකොට අතු ගන්න බෑ. එතකොට මායාවෙන් උඹට උඹට මායාට උඹේ වැඩ ගන්න බෑ. හැබැයි උඹේ ගුණ වලට මුකුත් වෙලා නැහැ. කූරු මිටිය වෙන් වෙන් වෙලා තියෙනවා කලාපයක් වශයෙන් ඕනෙවට එකතු කරන්න පුළුවන්. හැබැයි එකතු කරගමම තිබිය යුතුයි කියලා බන්ධනයක් නැහැ. ඒ බන්ධනේ තමයි භව බන්ධනේ කියන්නේ. මේ වෙන් කෙරුවට පස්සේ මොකුත් වෙන්නේ ලනු වෙනම තියෙනවා කූරු ටික වෙනම තියෙනවා. ඕන ලාක් එකතු කරලා ඕන්න කූරු මිටිය හඳුනන එක වෙලාවට කඩලා දාලා තියෙනවා. අපැත්තේ අපේ ගෙදරේ දවසර දෙමළ කොල්ලෙක් වැඩ කරා. ඉති වත්තේ ඉන්නකොට න්යා කියනවා අපේ තාත්තා හැමදාම මේ එවරඩි කැලිතුනේ ටෝච් එකක් පාවිච්චි කරනවා. ඉතින් ඒක ගහපුවම මේ ලයිම ඉඳලා ඒ ලයිමට වදිනවා. ඉතින් කාගරි කුඩල්ලෙක් ආවොත් කාගටලා තුනක් කරන දූවගෙන එනවලු තාත්තා ගා ටෝච් එක. ඉල්ලන්නේ තාත්තා කරන එක බැටරියක් අනිත් පැත්ත හරවලා දාලා තිනවා කලු මේක කැඩිලයි කියනවා. අර මම බලනකොට ඇතුලේ බැටරි තියෙනවා. එක බැටරියක් මාරු කරලා ඉතින් කියන්නේ වැඩක් නැහැ කියලා තියලා. ඉතින් ටෝච් එක තියෙනවා අර මිනිස්යාට කියන්න තියෙන්නේ මේ ටෝච් එක වැඩ කරන්නේ. එහෙම නැත්නම් කරන්නේ බල්බ් එක ගලවලා පිච්චි බල්බ් එකක් දාලා ආයෙත් අරගෙන යන්න කියන ටෝච් එක ගහලා බලනකොටපත් වෙන්නේ නැහැ. අයියෝ වැඩන්නේ හදිසියට හොඳ ටෝච් එකක් ඕන කියලා තියලා ඉතින් ටෝච් එක ඉතුරු වෙනවා. ටෝච් එක හොඳට තිබ්බනම් අරගෙන ගියාට පස්සේ යක බැටරිත් අරගෙන ටෝච් එකේ බල්බ් අරගෙන ගෙනල්ලා දෙන්නෙත් මාස ගන්නට පස්සේ. ඉතින් ඒ නිසා මාරේ ආවිල්ලි වල දක්ෂ විදියට ටෝච් එක පාවිච්චි කරොත් වෙන්නේ තමයි ටෝච් එක නැති වෙන එකයි. අපි හිටි පාලිකුටි ආහඳුගෙන මේ උණුතර බෝතලයකවත් කැලි ටික එක විදිහට තියන්න බෑ වෙන බෝතලයක මූඩියක් මේකට දාලා තියන්න කවුරුත් හොරකම් කරන්නේ මේක ලස්සන තිබ්බොත් හොරකමට නෙවෙයි gediya දකින්නට උස්සන්න හිතෙනවා මේක කෑල්ලක් කැඩලා තියෙනවනම් මේ සංඥාව කැඩලා යනවා ඊට පස්සේ ඒක ඉතින් පාවිච්චි කරපෑන්නේ ගන්නෑ ඒ නිසා මේකෙත් බුද්ධ ජනක අපිට අපිට කියලා දීලා තියෙන්නේ ඔක්කොම ලස්සන තිබ්බොත් ඊර්ෂ්‍යාවට ලක් වෙනවා එහෙම නැත්නම් කවුරු හරි කුස්සනවා. කැහැල්ලක් අරගෙන කැඩිච්චාම අපේ අමල හොඳ ලස්සන කෙලි කොලිපොඩ්ඩක් ඉන්නවනේ හොටු පියන්න දෝ තියලා තියෙනවා. ඊර්ෂ්‍යාව ලක් වෙන්නේ. නැත්නම් ඇස්සව කටවව දෙනවා. මා නාවන්නේ කරන්නේ නැහැ. නාවන්නේ කරුවට පස්සේ පොට්ටු තියලා තිබ්බොත් පෙන්වන්නෙත් නැහැ කාටවත්. මොකද නැත්නම් ඇස්සව කටවව දෙනවා. ඉතින් මේ වගේ මේ කටේදී අපි ඔය මේ තියෙන ඔක්කොම කැලිටි ටික තියෙනවා ගුණයක් එන්න දෙන්නේ නැහැ. අවශ්‍ය නැට ගොනු කර ගන්න පුළුවන් තමයි දන්නවා කැලේ ටික වෙන් කරලා තිනවා අන්නේ වගේ මේ රූප තිබුණාට ඒ රූප මේක මම මේක මගේ නෙවෙයි මේක සුභයි මේක අසුභයි මේක සාධාරණයි මේක අසාධාරණයි කියලා ස්ථිරසාර වෙන්න දෙන්න එපා රූප කියන එක සුභ අසුභ දන්න ධර්මතාවයක් නෙවෙයි රූප වලට හරි වැරදි නැහැ අපි මේ රූප වලට හරි වැරදිකම් දෙන්නේ. එතකොට ඒ හරි වැරදිකම් තියෙන එක නෑ රූපේ උස්සන යනවා හරි වැරදිකම් පැත්තේ. හරි වැරදිකම් ඕනෙත් නෑ රූප රූප තිබුණේ තිබිච්චාවයි කියලා මේක බලනකොට රූපේ ගියාට පස්සේ අර හේව නැල්ල. ඒකට කියන රූප සංඥාව කියලා. පුදුමාකාර ලෝකයක් මේකට අපි ගූඪ ලෝකය කියලා කියනවා. গুপ্ত ලෝකය කියලා කියනවා. එහෙම නැත්නම් මායාකාරී ලෝකය කියලා කියනවා. ඉතින් මායා ලෝකයක් බුදුහාමුදුරු පිළිගන්නවා. රූපේ නැතිවම රූප සංඥාවේ නිකන් චිත්‍රපටියේ මේ ආලෝකයේ ගිහිල්ලා පිටි වැඩිච්චාම එතන කොල්ල කෙල්ල ඉන්නවා නළුවෝ ඉන්නවා දුෂ්ටයෝ ඉන්නවා මල් කුමු තිනවා චිත්‍රපටියක් යනවා නමුත් එතන තියෙන ප්‍රක්ෂේපණයක් විතරයි අඩු ගානේ සෙලුලොයිඩ් එකේවත් නැහැ ගෑනු පිළිමි ඒකෙත් තියෙන ඡායාවක් විතරයි මෙතන ගිහිල්ලා වැදුනට පස්සේ දැන් තියෙන ත්‍රිමාණ රූප චිත්‍රපටි පෙන්වන්න ගියාම ඒ රූප ඇවිල්ලා ඇඟේ හැප්පෙනවා පැසරි වෙන්න හිතෙනවා මේ රූප ඇවිල්ලා ඇඟේ හැප්පෙනකොට ඒ තරම් 3D පෙන්නනවා. නමුත් බුදුරජාණන් කියනවා මෙහෙම එකක් තියෙනවා. මෝඩයා මේකේ බාලාලාපනයක් දෙන රස වින්දට මේකේ තියෙන හිස් බව බලපං. මේකේ තියෙන තුච්ච බව බලපං. මේක හරහා අත දාන්න පුළුවන්. ඉතින් ඥානෙ විහිදුවපං හරහා බලපං. හරහා බලනකොට ඔය පේන කාමයට අතහැරලා ආපු උඹට කාම සංඥාවොත් ගෙවම් කරපු උඹට මේ රූපේ ආනාපානියත් ගෙවම් කරපු උඹට මේ රූප සංඥාවෙන් ඇවිල්ලා මෙච්චර වද දෙනකොට ඔබ හික්මියන් රූප සංඥානං සමතික්කම්ම. සමතික්කම කියන්නේ විනිවිද බලපං. රූප සංඥාව හරහා බලපං නානත් සංඥානං අමනසිකාරා. මේ නේන දේවල් වලින් අපිට බහුරූ කෝලම් පෙන්වන්න හදනවා. මොන එකක් ඇල්ලුවත් ඇල්ලුවා. දකින් දකින් හැමදේම හොඳට දැනගන්න ඕනේ මම කාමයේ කාම ගුණ ගෙවම් කරන කොච්චර පාවා දීමක් පාවා දුන්නා. කොච්චර දානයක් දුන්නාද. ඊට පස්සේ කාම සංඥාවයින් කරන කොච්චර පරියන්ක පාවිච්චි කරාද. දැන් කාම සංඥා අයින් කරන්න ගත්තේ මම රූපේ. එන්න කය. එහෙම නැත්නම් ආස්වාස් පස්වායි. දැන් ඒක ගෙවුනට පස්සේ නානත් සංඥා එන්න පටන් ගන්නවා. ඒ නානත් සංඥා මනසිකරණය කරන්න කියලා මේ මොකෙන්ද මේක නියෝජනය කරන්න මොකද්ද කරන්න ගත්තොත් ඉතින් මේ මනුස්සයාට දිග ගමනක් ආපසට ගිහිලා කාමයට යනකම් යනවා. මෙතෙන්ට යනකම් ගෙවම් කරුව මේ නානත් සංඥාව අමනසිකාරණ ඊට තේරෙන පටන් ගන්නවා මේක විනිවිදපු ගමන් පේන්න තියෙන්නේ අනන්ත වූ ආකාශය. ඒ පරිච්ඡින සීමා පරිච්ඡින සීමාවක ඇත්තටම නැහැ. මානසික සීමාවක් තියෙන්නේ. අනන්ත ආකාශයක් තියෙනවා. මේ ඔක්කොම දඟලන්නේ හයිඩ්‍රජන් පුරෝ බැලුම් ටිකක් කරකෙන කාමරයක් වාගේ බැලුම් කරකෙන හිස් අවකාශය. ඒකට හිස් අවකාශය කවදාකවත් පේන්නේ නැහැ බැලුම් තියෙනකම්. මේ බැලුම් හරහා බැලුම් තියෙද්දී බැලුම් හරහා නැත්නම් බැලුම් ටික දාසි උලම් බහලා බිමට ගියාට පස්සේ අවකාශයේ දකින්න අපිට පේන්නේ පාළුණයි ඒක. පාටි ගතියක් නැහැ. උත්සව සිරියක් නැහැ. බැලුම් නැහැ පාළු නැහැ කියලා නමුත් අරුවචනන්සේ ක්‍රමයෙන් අන ආකාශයට පෙන්වන ආකාශයේ තියෙන ලස්සන සුන්දර ගතියක් අජට අනන්ත කියලා. අජට කියන්නේ ආකාශයේ ගැට නැහැ. ආකාශයේ සීමාවක් නැහැ. ඉතින් මේක කාලකන්‍යයට තියෙන්නේ අල්ලන්න දෙයක් නැහැ පාළුයි කියලා. සත්පුරුෂයාට තියෙන්නේ මේකේ ගැට නැහැ. ගැට නැහැ කියන්නේ අන්තෝ ජටා බහිජට ජටාය ජටිතෝ පජා. මිනිස්යා ඇතුළත් ගැට පිටත් ගැට. ගැටෙන් ගැට වැටලා ජීවත් වෙන්නේ අවකාශයේ අජටයි. අජට අවකාශය කියලා කියන්නේ අනන්තයි. ඒකේ සීමාවක් නැහැ. ඒකේ මේ ගෑනු පිළිම ભેදයක්, උඹ මම ભેදයක්, ලංකාව ඉන්දියාව භේදයක්, සිංහල බෞද්ධ දෙමළ ભેදයක් මොකක්වත් නැහැ. මේ අනන්ත ආකාශය මේ ශික්ෂාව හරිපාට ගරු කරන කෙනාට නම් හිතේකට බව සාන්තියක් ඇති වෙනවා. කාල කන්‍යාට අශප්පුරුෂයාට අපණ්ඩිතයට පේන්නේ පාළු වුණා, තනි වුණා නිකන් නිකන් ඉන්නවට හොදි බොනවා, හොදිත් ඇල්ලතර වගේ. පඬිතයා දන්නේ අලුත තමයි හොඳම දේ කියලා. ආහනියෝගේ අනන්ත ආකාශයට හිත දාන්න පුළුවන් නම් එයාට කියනවා ආකාශය අනන්තේ නම් වූ ආයතනේ. ආකාසානං ඡායතනේට උපසම්පජ්ජ විහෙරති. ඒකට යාර පේන්න තියෙන්නේ ඒ කාමගුණ නැහැ, නීවරණ නැහැ, ඒ නිවර්ණ උලුප්පාදානගත රූපත් නැහැ, ඒ රූප විතරස් තියෙන හේවණලිත් නැහැ. අනන්ත වූ ආකාශයේ ඉන්නවා කියලා. අනන්ත වූ ආකාශයේ හිටියට අනන්තා ආකාසානං ඡායතන සුකුම සත්‍ය සංඥාවට ගියාට අනන්තා ආකාසානං ඡායතන සුකුම සත්‍ය සංඤී වෙනවයි කියලා කියන්නේ නිවන්ගාමි යෝගාවචරය විතරයි ඒක අඳුරගන්නේ. මම දැන් ඉන්නේ අසවල් දේ කියලා දන්නේ. නැත්තම් අපි ඇත්තටම ඉන්නේ උග වෙලාවට එතන. දන්නේ නැහැ. අපි අර එන දෙයක් ගැන බලාපොරොත්තු වෙන්නේ. ඒක කියලා තියෙනවා වෛශ්‍ය ස්ත්‍රියව නැත්නම් සොරසමියෙක් බලාපොරොත්තු වෙන ස්ත්‍රියව තමන්ගේ ස්වාමියා ගෙදරින් ගිය ගමන් ගිය ඇතුලේ තනියෙ වෙන්නේ දොරේ ලෑලි දෙක අස්සින් එළිය බලාගෙන කවුද ඉන්නේ කියලා. ඊගාවට එන හොරසමියා ගෙට ගන්න බලාගෙන ඉන්නේ. ඒ නිසා කොයි වැඩ කෙරුවක්වත් දොරේ යටදාරින් හරි අතර අතර තියෙන ලෑලි දෙක අතරින් සොරසමියා ගෙට එනකොට සද්ද නොකර ගෙට ගන්න බලාගෙන ඉන්නේ. ඒ වගේ තමයි අපේ හිතත් හොර ගෑණියක් වගේ. මුඛා කරපිටි කුකුණු කන්දලයක් වෙනකම් බලා ඉන්නවා. අර ඇතුලේ තියෙන විවේකයේ ඇතුලේ තියෙන gedurudore වැඩ කරගන්න තියෙන අවස්ථාව පාවිච්චි කරන්නේ. ඒක සුපිනි ජාතිකේ සර්වඥාන්සේ සඳහන් කරලා තිනවා. අපේ හිත එක්ක රූප සංඥා ඉල්ලනවා. නැත්තම් රූප ඉල්ලනවා. නැත්තම් කාම සංඥා ඉල්ලනවා. නැත්තම් කාම ගුණ ඉල්ලනවා. දැන් පුත්‍රජානන්සේ සංඥා මාර්ගේ කාම ගුණ, කාම සංඥා, රූපය, රූප සංඥාව සමතික්කිරුවට පස්සේ තියෙන අනන්ත ආකාශයේ බුදුසෙනාසිරු පෙන්වන්නේ කෙලස් නැති තැනක්, ශික්ෂාවෙන් පත් වෙන තැනක්. අන්නේ විදිහට ඒකේන යම් රූප සංඥාවක් තියෙනවා ඒක ඉක්මවන. ආකාසානං ඡායකට එළඹ වාසය කරනවා. ඉතින් මේක දුන්නට බාරගන්න සෑහෙන මම යන්නේ කොහෙද කියන එක දැනගෙන යන්න ඕනේ. නැත්තම් නැතත් බාහනා කරොත් මෙතෙන්ට යනවා. නමුත් ඒක මේ වක්කාරයක් විදිහට තමයි පේන්නේ. බයක් විදිහට තමයි පේන්නේ. අසරණ භාවකදී මම මොකද කරන්න ඕනේ කියලා මොකද කරන්න ඕනේ Taman දැනගන්න ඕනේ මේක නොදැන ගිය පාරේ මෙන්න මේ ටික වෙන බව නැවත නැවත පාවිච්චි කරොත් සාකච්ඡා කළොත් ඊට අනිත් දවසේ තේරෙන පටන් ගන්න මේ ගුරුසු තැනක සිට සියුම් තැනකට ගියා. දන්නා තැනක සිට නොදන්න තැනකට ගියා. මම මෙයා ඉන්න තැනක ඉඳලා මම මෙයා තුනී වෙන තැනකට ගියයි කියලා ඒ වෙලාවට සරුවචනාංශේ මෙතන මේ කියන රූප කර්මස්ථානයේ නැත්නම් රූප ධානය ඉක්මවලා අරූප ධානයට යනකොට ඒවම්පි සික්ඛා ඒකා සංඥා උප්පජ්ජಂತಿ සික්ඛා ඒකා සංඥා නිරුද්ධಂತಿ උඹේ මේ ප්‍රයත්න නිසා ශික්ෂාව නිසා රූපය අමතක කළ රූප සංඥාවට ආව රූප සංඥාවත් අමතක කළ ආකාශයට ගියා ඒ කවදාවත් කාම ගුණයන් වල ඉඳලා අවකාශයට යන්න බෑ තියෙන්නේ නම් ඒ දෙක ළඟ ළඟ තමයි නමුත් හරියටම ස්ටාර්ට් එකේදීම টপ ගියර් එකට දාන්න බෑ টොප් ගියර් එකට දාන්න ඉස්සෙල්ලා ෆස්ට් එකට දාලා සෙකන්ඩ් එකට දාලා තර්ඩ් එකට දාන්න. සමහරු නම් සෙකන්ඩ් එකෙන් පික් කරනවා. වාහනේ තියෙන පල්ලෙමේ නම් තර්ඩ් එකෙත් පික් කරතයි. টොප් එකට දාන්න පුළුවන් ඒත් එක්ක. මේ වගේ මේ සෙල්ලම දාන්න ඒකට කියනවා ධාන ක්‍රීඩා කියලා. ධාන ක්‍රීඩා දාන්න කරන්න නම් පුළුවන්. කෙලින්ම තමන්ගේ ඉන්න தත්ත්වය බලලා එන්ජින් එකට නොක් වෙන්න දෙන්න තෝ ස්ටාර්ට් කර ගන්න පුළුවන්. නමුත් උගන්වනකොට උගන්වන්නේ පළවෙනි ගියර එක මොකද උගන්වනකොට ගාක් වෙලාට තැන්නේ තියලා තමයි කාර් එක උගන්වන්නේ. 1 2 3 4 පිළිවෙල තමයි යන්නේ. නැත්නම් ඒකෙන් සීමා කරන්න එපා. කිසිම 1 2 3 4 නැතුව කෙලින්ම টොප් එකට දාන්න පුළුවන් දෙන්නයි ලෝකේ හිටියේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මොග්ගල්ලාන ස්වාමීන් පුත්‍රජානන්සේ විතරයි. අනික කාටවත් බෑ මේ විදිහට කරන්න. අනික කට්ටිය මේ 1 2 3 4 පිළිවෙල තමයි යන්නේ. මේ දින කොච්චර පුරුදු කරලා තියෙනවද කියනවනම් මේ චතුර්ථ ධානයට එන්නේත් නැතුව එක එක මේ අරුප ධානයෙන් ධානයට පයින්න පුළුවන්. එහෙම නැත්නම් ඔය මේ නාගරාජයන් দমনය කරන්න, යක්ෂයන් দমনය කරන්න මේගොල්ලෝ ගාව මේ ඉන්ද්‍රජාලය තියෙනවා. ඒ තිබිච්ච නිසා ඒක නැති කෙනා ආපුවාම චප්ප කළා දානවා. තියෙන කෙනාට මොනක්වත් ඕනේ එකින් එකට එකින් එකට පයින්න පුළුවන්. ඒ ශක්තිය තියෙනවා. මොකද මේ කාමේ නෙමෙයි ඒගොල්ලෝගේ කරන්නේ. කාම සංඥාවක් නෙමෙයි. රූපයක් නෙමෙයි. රූප සංඥාවක් නෙමෙයි. ඒක ඉක්මවල ගිය ලෝකේ හසුරු කරනකොට ඒකේ කිලෝරක් නැති දක්ෂකම් පුරුදු කරලා. ඒ දක්ෂකම් සඳහා ගන්න තියෙන මේ ලබාගත් දේ නැවත නැවතත් නැවත නැවතත් කියලා කෝටි වාරයක් පුහුණු කරන්න පේන්නේ ඔය අඹේ ගහේ තියෙනවා උහි තියෙනවා වගේ. ඒක දන්න මිනිහ දන්න මේකට කිරි වදිනවායි කියලා කියන්නේ. ගහේ ගෙඩිය ඉස්සලා ලොකු වෙනවා. ලොකු වෙනකොට සෛල හැදෙන්නේ බොහොම ජලයේ පිරිච්ච බොළඳ සෛල. සෛල ආවට පස්සේ කිරිවදිනකොට ඒ සෛල ජලය අයින් කරලා ඒකේ පෝෂ්‍ය පදාර්ථ තැම්පත් කරනවා. ඒ වෙලාවේදී ගහෙන් කැඩුවොත් කදාකත් ගහේ දිච්ච කිඩි කණ්ඩ හම්බ වෙන්නේ ඇඹුලට කණ්ඩ වෙන්නේ. එහෙම තියෙනකොට පේන්න තියෙනවා දැන් මේක බහුල කණ්ඩ ඉඳ තියෙනවා කෙට කටට කෙල උනනවා මොකද කරන්නේ කියලා. මොනවක්වත් කරන්න ඕනේ ගහේම තියෙනකොට කිරිවැදීමක් වෙනවා. මේක තමයි මේ රිච් එකම කියන්නේ. මේකට භාවිතාව කරනවා කියන කෙනා. මේකට බහුලීගත කරනවා කියන්නේ. මෙන්න මේ විදිහට ඒකාසික්ඛා සංඥා සික්ඛා ඒකා සංඥා උපජ්ජන්ති සික්ඛා ඒකා සංඥා රිද්දන්ති අයම්පි සික්ඛාති අවෝච භගවා බුදුන් කියන මෙන්න මේකටයි මානේ ශික්ෂාව කියන්නේ මේ හැමදාට ගිහිල්ලා වම දකුණ කරන එක ශික්ෂාවක් තමයි ඒවට කියන්නේ කායික ශික්ෂා මෙතෙන්ට ගියාට පස්සේ කායික ශික්ෂා මුලින් අපිට ඕනේ ලක්මන් කරනකොට පරියන්ක පැයක් එක දිගට ඉන්නකොට නිතිපතා කාලසටහනක් කරන්න යනකොට ලොකු ශික්ෂාවක් ඕන. නමුත් මේ කියලා කියන්නේ ඒ ශික්ෂා කාමයේ ඉක්මන රූපේ ඉක්මන රූප සංඥාට යනකොට මේ ලබාගත් දේ නම කියලා තනින් තනට යන්න පුළුවන් මට්ටමට දියුණු වෙනවා. ආනේ දියුණු කරගෙන දියුණු කරන යනකොට මෙයාට යම් දවසක මේ අවකාශයට ගියාට පස්සේ කිසිම වර්ණයක් සටහනක් ආකාරයක් තියෙනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒක ඉක්මෝන එකයි මට ප්‍රශ්නේ කියලා අවකාශය ගත කරන්න පුළුවන් ගතියක් එනවා. ඒක නිකන් මේ පොළොවේ උඩට ගිහිල්ලා අජට අවකාශයට ගිය අජට අවකාශ යානයක් වගේ පොළවක් තියෙනවා. ඒකේ තියෙන අනිකුත් වස්තුන් අතර එකක්. දැන් මෙතෙක් නම් පොළොවේ පර්චස් එකක් ගන්න රුපියල් ලක්ෂ 10ක් විතර ඕනේ. මෙහෙදි හරි අමාරුයි මේ ගාලු පාරායිනින් ඉඩම් අකර පර්ච් එක ගන්න. අජට අවකාශයට ගිහිල්ලා ලෝකෙ දිහා බලනකොට අයියෝ මේකට දඟලපු දඟලිල්ල. මේක ලෝකෙ තියෙන අනන්ත අප්‍රමාණ මේ පුංචි තූවිලි කඳුලක එකක් විතරයි. ඒක ලංකල ඒකට ගියාට පස්සේ අල්ලපු ගෙදරත් එක්ක රණ්ඩුයි. අර ඈතට ගිහිල්ලා ඒක දිහා බලනකොට පේනවා අයියෝ ගූබනෝ ගූ මේ වලක ඉඳගෙන ගූ කාලයකට රණ්ඩු කරනවා වගේ අනේ මේක ඉන්නකම් මං කරපු රණ්ඩු. ඈතට ගිහිල්ලා බලනකොට අර පුළුල් දර්ශනීය තමයි මේක පේන්නේ. අහන්නේ වගේ මෙහාට තේරෙන පටන් ගන්නවා මේ අවකාශයේ ඉන්නකොට මේ අර පෘථිවි වගේ එක ඉඳගෙන මේ සිංහල බුද්ධ ආගම නැත්තම් අර ඉඩම් කාර්යම් කැරියා මේ නම්බුනාම ලබන්න කරන දේ මොන්න තරම් ආතතිගතද මොන තරම් අසහනයට සුදුනවද දැන් ඒකෙන් අයින් වුණාට පස්සේ ගැට නැහැ අනන්තයි ඕන තරම් මේ අවකාශය තියෙනවා කියලා මෙන්න මේ විදිහට රූප සංඥාවත් රූප සංඥාව සමතික්‍රමණය කිරීමත් කියන රූප සංඥාව ගෙවලා ආකාශයට යෑමත් කියන මේ වෙනස දකින්නේ විඥානය. ඒකට අවකාශයට ගිය කෙනාට ආකාශයට ගිය කෙනාට තේනවා දැන් මම විවේක වෙච්ච බව දැනගන්නේ විවේකයට වැඩි එකකින්. විවේකයට බෑ විවේකේ දැනගන්න විවේකේ දැනගන්න නම් අවිවේකේ සහ විවේකේ වෙන් කරන ධර්මතාවයක් තියෙන්න ඕනේ අන්නේ විවේකේ වෙන් කරන ධර්මතාවයට විඥාණය කියනවා එහෙනම් විඥාණය අවකාශයට වැඩිය සියුම් අවකාශයට වැඩිය බලධාරී ආකාශයට ප්‍රාග්ගවතියක තියෙන කියලා මේ ආකාසානං ඡායතනේ ඉඳලා රූප ධානයක ඉඳලා ආකාසානං ඡායතන කියන අරූප ධානයට මාරු වීම සංඤී බව වෙන්කොට දැනගන්නේ විඥානය නිසා එයා විඥාණයට හිත දානවා එතකොට තමයි පේන තියෙන්නේ සියල්ල මනසින් සිදුවෙන දේවල් දෙයක් ඇති බවත් මනසයි කියන්නේ දෙයක් නැති බවත් මනසයි කියන්නේ ඇති දේ හොඳයි කියන එක පෘතජ්ජනය කියනවා නැති දේ හොඳයි කියන බුදුහාමුදුරුව කියනවා මේක වෙනසක් තියෙන්නේ මතවල වෙනසක් පමණයි අගයන් ආඩම්බර වල විතරයි ඒ නිසා දේවල් වල නෙවෙයි වෙනස තියෙන්නේ. දේවල් වලට අපි දෙන අගයන් ආඩම්බරයන් වල බුද්ධ ආදී උත්තරවන්නාන්සල නැති බව වගේ කරනවා. පෘතජ්ජනයා එහෙම නැත්නම් අන්ධ පෘතග්ජනයා ඇති බව වගේ කරනවා. ඊට සර්වචන් වහන්සේට ඇති බව වදයක් කරදරයක් කෙලේශයක්. පෘතග්ජනයාට නැති බව වදයක් කරදරයක් කෙලේශයක්. නිසා විඥානයේ සෙල්ලමක් තියෙන මේ නිසා විඥානය යනන්ත ආකාශය නෙවෙයි ඒකට ගියාට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මේ විඥාණයට ඕන නම් ගෑණි මිනිහා කරලා වෙන්න පුළුවන් සතපා 10 කරලා පෙන්වන්න පුළුවන් ඕන මැජික් එකක් කරතයි. අපි මෙතෙක් කල් හිටියේ ආස්තිකත්වයේ අල්ලගෙන. ඉන්ද්‍රියන් අරමුණු කරගත්ත, සුඛාස්වාදී අරමුණු කරගත්ත ආස්තිකත්වයේ අල්ලන්නේ ඒකට අපිට තොරම් පිට තොරම් ගහතයි. දැන් තේරෙනවා මෙතෙන් ආවට පස්සේ අරූප ධානයට ආවට පස්සේ බුද්ධ ආදී උත්තරනාසලා පෙන්වන මේ යමක ආස්තිකත්වයට සාපේක්ෂ නාස්තිකත්වයක් තියෙනවා රූප ධර්ම වලට සාපේක්ෂ අවකාශයක් තියෙනවා මේ දෙක වෙන් කරන්නේ වෙන් කරනටත් වැඩිය මේ දෙකේ අගයන් ආඩම්බර දෙන්නේ විඥානය රූප ධර්ම අගයයි කරන මිනිහට මේ මුළු ලෝකෙම දුන්නත් නැහැ ඒත් තව කෙනෙක් කියනවනේ ඒක යටපත් කළා මේ කෑල්ල ගන්නවා. එයාට ඕන කරලා තියෙන දේ නෙවෙයි. තව කෙනෙකුට ඉක්මවල යන එක විතරයි. ඉතින් මේ ඉක්මවා යෑම තව කෙනෙක් ඉක්මවා යාම අසහනේ මුල. එහෙම නැත්නම් ආතතියේ අසහනේ මුල. ඒ නිසා අවක අනන්ත වූ දෙයකට ගියාට පස්සේ යාට තේරෙන්න බෑ ඉක්මවාට දැනන්නේ මේක නිතරම ජාතක මේ බලහත්ක ශේෂ්ඨී කවුරක් අන්න සටන් කරන්නේ. විරුද්ධවාදියෙක් නෑ. ඍජිසේ ගත කරන්න පුළුවන්. ඉතින් ඒක අගය කරන්න නැත්නම් මොනව කරන්නේ? ඒක පහළුවක් කියලා කියනවා මොනව කරන්නේ? ඒක කම්මැලිකමක්, කොන්විල්ලක්, තනිවිල්ලක්, රහෙන් අයින් කිරීමක් කියලා කරන්න පටන් අරගත්තොත් විඥානේ අනන්ත අප්‍රමාණ වාසිය ලැබෙන ඔබට මම අරක දෙඤ්ඤං මේක දෙඤ්ඤං කීලිවල රූප ධර්ම වල අර අසුචි ගොඩේ තියෙන තව අසුචි කැලක් වෙන්නලා මම මේක දෙන්නම් මම මම වෙමි කියාබා මේක මගේ කියාබා මේක මම කියාබා ඉතින් අපි මේ කාලා තියෙන කැමරේ පේනවනේ විඥානය ඇවිල්ලා කියලා කියනවා. උඹට මම කියාපන්, මගේ කියාපන්, මගේ ආත්මය කියාපන්. උඹට අරක වෙනකොට මේක දෙන්න. කහ පාට වෙනකොට නිල් පාට දෙන්න. නිල් පාට දෙන්න රතු පාට දෙන්න. රවුම් වෙනකොට හතරක් දෙන්න. ඉතින් අපි එකින් එකට එකින් එකට තට්ටු මාරු කර කර අර විඥානයේ පදේ කටපාඩම් කරන කටපාඩම් කර කර යනවා. ඒ බුදු ජනසේ නන්ද කුමාරයාට දුරංගනාවියක් පෙන්නලා ජනපද කල්යාණිගේ தත්ත්වෙ පෙන්වුවාට පස්සේ ඒ කිව්වේ මගේ දැකපු අර පුලුටු ඇඳිලියක් වාගේ ජනපද කල්යාණිය කියලා. ඉතින් ඒක නැත්තම් ජනපද කල්යاني ඒ වගේ හිටපු හොඳම ලස්සන කාන්තයි තියෙන නන්ද කුමාරට හිත ගලවන්න දෙයක් නැහැ නේ. ඊට වඩා හොඳ එකක් පෙන්නපු ගමන් පේනවා මේක නිකන් අර පිලිච්ච පිච්චිච්ච වැඳි ටිකක් වගේ කියලා. නමුත් ඊට පස්සේ මේ ඔක්කොම ලහන්න පටන් අරගත්තට පස්සේ මෙච්චර දවසට පැය 8ක් භාවනා කරන්න පැය 14ක් භාවනා කරන්න සුරංගනාවියක් සඳහාද කියලා ඒ දොරත් වසවිල්ලජාවක් එන්න පටන් අරගත්ත මේ කී කී අතල්ලා ඉන්නට භාවනා කරනවා කට්ටි අහනවා හම්බුණාද දැක්කද නන්දාහමඳුරන්ට කාගෙන යන්න බෑ. දැන් ඒ වෙලාවේ මේ ජනපද කල්යاني ආව නම් ඒකිත් තහන්නේ දැන් මාව දාලා ආවේ ගණ්ඩනේ හම්බුණාද කියලා. හම්බුණත් විලිලැජ්ජයි හම්බුනේ නැතත් විලිලැජ්ජයි. ඒ වගේ මේ ආකාශයේ දැකලා මේ ආකාශයේ තියෙන කුණු ආකාශයේ දූවිලි ටික රූප කියලා ඒකට රණ්ඩු කරපු ලෝකයක ඉඳලා දූවිලි නැති පිරිසුදු තැන හොඳයි කියලා බුදුහාමර කියන බණ තේරුම් ගත්තට පස්සේ අපේ දැනුමට මොකද වෙන්නේ? අපේ ඉන්ද්‍රිය ඥානෙට මොකද වෙන්නේ? අපේ අගයන් ආඩම්බරයට මොකද වෙන්නේ? නමුත් අගයන් ආඩම්බරය බිම දාන්න එපා. ඒක සූක්ෂම දෙකෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ප්‍රතිස්ථාපනය කරලා මේ දේ බෙදන මේකදී හැම වෙලාවෙම අයිය වෙන්න හදන විනිශ්චය දෙන විඥානයේදී ආ බැලුවනම් කාට තේරෙන පටන් ගන්නවා ආකාශයේ නෙවෙයි අනන්ත විඥානයයි අනන්ත මේ නිසා වෙනවම නිකායක් ඇදුනා විඤ්ඤාප්ති මාත්‍රතා සිද්ධි කියලා. ඒකෙන් කියනවා මුළු ලෝකෙම අවන්නේ විඤ්ඤාණය. විඤ්ඤාණයෙන් තමයි මේ තේරම අවල තියෙන්නේ. ඒ නිසා විඤ්ඤාණයම ආපු ලෝකේ විඤ්ඤාණي නැහැ. විඤ්ඤාණය තියෙන්න බෑ. අම්මට පුළුවන් දුවෙක් වදන්න අම්මට අම වදන්න බෑ. ඇහැට පුළුවන් මුළු ලෝකෙම දකින්න නමුත් ඇහැට ඇහැ දකින්න බෑ. ඒ නිසා විඤ්ඤාණය බවන කිසිම දෙයක විඤ්ඤාණයක් නෑ. ඒක අජීවි. ඒක අනාත්මයි. ඒකේ ධාතු මතකයි නිසත්තයි නිජීවයි ශුන්‍යයි. මේ විඥානය තමයි කියන්නේ මේක රූප මේක අරූප රූප ඇල්ලුවොත් තුබ නාස්ති නාසමපෝ රූප මේ අරූප ඇල්ලුවොත් එහෙනම් රූපය ඇල්ලපන් කියලා ඉතින් මෙතකල් ඇල්ලුවා බුදුහාමුදුර කියනවා රූප කියන්නේ දූවිල්ලක් රූප කියන්නේ කක්කා රූප කියන්නේ විස බීජ ගෑවුනොත් ඉවරයි මේ අරූපේ තියෙන්නේ එතෙන් ඊට පස්සේ විඥාණයට සම්පූර්ණ උඩු යටි කුරුකීමක් වෙනවා උඩි කටු විරුමක් වෙන්න ඉස්සර වෙලා තේරුම් ගන්න ඕනේ මේ ලෝකයක්ම වාපෑම මනෝපුබ්බංගම මනෝසෙට්ට මනෝමය දෙයක්. ඒ මනෝමය දෙය රූපල්ල ගත්තොත් අරුවට වැඩිය මේක ලොකු වෙන්න හැමදාම උරුට්ටු. අරූපය අල්ල ගන්න අවකාශය අල්ල ගන්න බුදුහාමි කියන්නේ අවකාශයේ රණ්ඩුවක් නැහැ. ගැට නැහැ. අනන්තයි. උතින්ට යන්න ශික්ෂාව දැනගන්න. ශික්ෂාව කියලා කියන්නේ අපි මෙතෙක් ගෙනාවු අගයන් ආඩම්බරට තුෂ්ණ දෙකින් කියලා විසි කරන්නේ නැහැ. අගයන් ආඩම්බරට සියුම් දෙකින් ප්‍රතිස්ථාපනය කරනවා. ඒක තවත් තියුම් දෙකකින් ප්‍රතිස්ථාපනය කරනවා කර කර යනකොට ඕකට බුදුහාමුදුරුවෝ ශික්ෂාව කියන නිසා විසිකරන්නේ යමක් නොදකින්න ඔබත කියලා නෙවෙයි. ඊට වඩා හොඳ දෙයක් හම්බෙච්ච නිසා අපි අපි දන්නවා ටික දවසකින් අර හොඳ දෙයට වඩා හොඳ දෙයක් හම්බෙලා. එතකොට මේ හොඳ දෙත් මේකෙන් අයින් වෙනවා. එතකොට විඥාණයට ගියාට පස්සේ ඒක නට ලෝකේ පේන්නේ ශූන්‍ය විදියට තමයි. ලෝකේ කියන්නේ ඉන්ද්‍රිය ගෝචර දෙන්නේ. ලෝකය කියන්නේ රූපෙනේ මේක ශූන්‍යයි මොකද ශූන්‍ය වෙන්නේ මොකද මේක විඥානයේ විසින් මවන්නක් නිසා විඥානේ තියෙන්න බෑ ඒකේ එහෙන් දකින්න දෙයකට කවදාකවත් ඇහැපෙන්නේ නැහැ ඒක ඒක ඇහැ පෙන්නලා නෙවෙයි මේ ගේම ගෙනියන්නේ ඇහැ බලන්න වෙනම ප්‍රතිරූප ප්‍රතිබිම්බයක් ආවයි ප්‍රතිබිම්බේ දකින්න අපිට ආදාශයක් අවශ්‍යයි බුදුන්සේ තමයි මේ ආදාසය ගැන ලැබෙන්නේ විඥාණයට මුණට අල්ලපන් කණ්ණාඩිය. අල්ලලා බලපන්. උඹ නේද මේ ඇති දේ හොඳයි කියලා කියන්නේ. ඇති දේ කියන්නේ දූවිලක් නම් අබ්බා අබ්බෝකාදෝ බබ්බජා සම්බාධෝ කරාවාසෝ ජරා රජාපතෝ මේ කරාවාසයේ සම්බාධ සහිතයි. ගැට සහිතයි. රජාපතෝ දුවිලි එකතු වෙන්න තනක්. දුවිලි වහලා තියෙන තනක්. අවකාශයේ දුවිලි හිටින්නේ නැහැ. අවකාශයේ දුවිලි හිටවන්න බෑ. ඒව එහෙම පැත්තකට යනවා. ඉතින් ඒ නිසා අවකාශය අගය කරන්න පටන් ගත්ත කෙනාට වෙනවා අවකාශය අගය කරන්න නම් විඥානයේ අගයන් ආඩම්බරය වෙනස් කරනවා. විඥානයේ සංඥාවල් වෙනස් කරනවා. සංඥා වෙනස් කරන අම්මා මුත්තා කිව්වත් කරන්න. ඒතකොට අවකාශයට වැඩි ලොක්ක විඥාන. ආන්නේ වෙලාවේදී ආ සබ්බතෝ ආකාසානං ඡායන සමතික්කම්ම විඥාංච විඥාං විඥාං විඥානං ඡායතන උපසම්පජ්ජ විහෙරති. ඒකෝට මේ අවකාශයේ දැකලා අවකාශය දකින්න හිත දකින්නවා කියලා අපි සිංහලෙන් උකට කියන්නේ. ඒකට කියන්න තියෙන්නේ ලෝකේ නාම රූප තමයි. මෙතෙන් දිහරි රූප නැති නාමයක් විතරක් තියෙනවා වගේ පේනවා. මේක ආනපන සති භාවනාදි කියනවා චිත්තපටි සංවේදී අසසී සාමිති සික්කති චිත්තපං සංවේදී පසදී සාමිති හිතයරි වෙනවා හිතම සංවේදනය කරනවා. හිතමයි සියල්ලම. ඒතර රූපයක් පෙනුණා හිත වැටුණා. රූපයක් පෙනෙන්නේ නැත්නම් හිත අනන්තයි. ඒක ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල ඒ දැනගත්තේ ශ්‍රෝඩින්ජන් කියන මිනිස්සයා දැනගත්ත ලෝකයේ තියෙන ශක්තිය අනන්‍යතාවයක් නැති එකක් විඥානයේ වැඩිච්ච ගම ඒ ශක්තිය ද්‍රව්‍යයක් බවට පෙරලෙනවා විඥානයේ හැප්පුණේ නැත්තම් ශක්ති ශක්ති වශයෙන් තියෙනවා Schrodinger energy wave will collapse into matter whenever විඥාන whenever consciousness interact ඒත් මේ දෙයක් නොකිසිවක් දෙයක් කිසිවක් බාටපත් කිරීමේ වෙනස ඇති කරන්නේ විඥානය. කිසිවක් නොකිසිවක් බාටපත් කරන දේත් අගේ කරන්නේ විඥානය කියවම කාරක්වත් එක තේරුම් ගන්න අමාරුයි. කියන්න තියෙන්නේ කිසිවක් අගේ ආඩම්බරය කරෙම හිටපු හිත විඥානේ දැන් නොකිසිවක් අගේ ආඩම්බර කරන්න පටන් ගන්නවා. නොකිසිවක් නොදකින්න පතන් කිය කිය හිතපු හිත දැන් නොකිසිවක් තමයි ලෝකම ජාග්‍රහණය කියලා කියන්න පටන් ගත්තාම කිසිවක් නැති කිරුවා වගේ නොකිසිවක් ඇති කිරුවා වගේ. ඇත්තටම එදත් කිසිවක් කිසිවක් දෙකම තිබුණා. අදත් කිසිවක් නොකිසිවක් දෙකම තියෙනවා. අගේ ආඩම්බරේ වෙනස් තමයි මේකට තමයි සංඥාව කියලා කියන්නේ. හඳුනා ගැනීම කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන්සේ කියනවා බොත් එක්කල් අඳුරගෙන හිටියේ විස බීජ ටිකක්, දූවිලි ටිකක්, කුණු ටිකක්, ඇහැට වැටිච්ච කුණක්. දැන් ඇහැ හොදලා බලපන්. කුණු අයින් කරලා බලපන්. ඇහැ හොඳට වැඩ කරනවා. අන්න වගේ ආකාශය අයින් කරන්න නම් ආකාශයෙන් පිටිපස්සට අඩියක් තියලා බලන්න ඕනේ. මේ ආකාශය සහ රූප ධර්ම අතර දෙක දෙකට බෙදලා ආණ්ඩුව කරගෙන මේ මේ කුප්පකම කරන්නේ විඥානයි. විඥාණයට පෙන්වන්නේ ආකාශය අපි දැකලා නැහැ. ඒක සුද්ධ කරලා පෙන්වන්න ඕනේ. මේක ආකාශය, මේක ද්‍රව්‍ය. දැන් ඔබ බලපන් මෙතෙක් කල මේ ද්‍රව්‍යනේ ඉන්ද්‍රිය ගෝචර දෙයිනේ අපිට මේ සැලසුම් අදාදා දුන්නේ. ඊට වඩා කොච්චර ලෙසද අජිත අවකාශයේ මේ දෙකේ වෙනස දැකලා බුදුන් කියපු දේ අහලා භෞතික විද්‍යාඥයා කාල් මාක්ස් කියපු දේ ආර්ථික විද්‍යාඥයා දේශපාලනඥයා කියපු දේ ශූන්‍ය විදිහට බැලුවොත් තුච්ඡ විදිහට බැලුවොත් මායාකතයක් විදිහට බැලුවොත් බාලාලාපනයක් විදිහට බැලුවොත් දේශපාලනඥයෝ කැමති නැහැ ආර්ථික විද්‍යාඥයා කැමති නැහැ ඔච්චර මේ වටිනා සමීකරණයක් පච කියලා කියනවා දකින්න සමාජ විද්‍යාඥයා කැමතියි මේ ලෝකෙට අපි මේ පාලම් හදන එක නරකයි කියනවා අපි ඒ දඬු පාලම් හදනවා බිලියන් කන්නවා කියනවා එයා හිතන්නේ අම්මෝ අපි හරි මේ අනුකම්පාවෙන් මනුස්සයෙක්ගේ දුක නැති කරනවා කි අම්මට උගේ ගෙදර තියෙන ප්‍රශ්න විසඳ ගන්න බැරුවට මූ රටේ විල්ලෝකේ පරකාසෙට නටනවා ගෙදර කියලා බලලා උන්ගේ ගෙදර ලුණු හොදි කන්න ලුණුත් නැහැ මේ අනුන්ගේ ගෙවල් වල තියෙන සමාජ සේවාවල් කරනවා පිස්සෝ පිස්සු ලෝකයක් උගේ වැඩි කරගන්න බැරි නිසා මේ සමාජ සේවාවල් වල තියෙන ඒ සමාජ සේවා දෙපාර්තමේන්තුවට එහෙම ගිහලා මෙහෙම බණක් කිව්වොත් එහෙම ඉවර තමයි. නැත්නම් දේශපාලනච්චේ ගෙදරට ගිහලා මෙහෙම බණක් කිව්වොත් එහෙම ඉවරයි. මිනිහ මිනිහ මරන්නේ නැහැ අතුරුදන් කරනවා. මේ මේක නෙවෙයි මේ කියන්නේ මේක පෙන්වලා දෙන ඔබට ඕන නම් ඒකට කරපන් හැබැයි ඊට සාපේක්ෂව අවකාශයක් තියෙන එක හරි ජොලි හැබැයි මේ අවකාශයයි යතිදී අතර ගැටේ ගහන්නේ විඥානේ නිසා මනෝ කුබ්බංගමයි මනෝ සෙට්ටයි මනෝමයයි ඇතිදී ඕනෑ කියලා කියන විඥානයක් આવොත් උඹ මැවුම් කාර්යයක් වෙනවා නැති දේ අවකාශය හොඳයි කියන දේ වුණොත් තමයි බුදුහාමුදුරුවෝ අදහන වෙනවා අපි කවුද? අපි කොච්චරක් බුදුන් අදහවට මවුන් කරා පිළිපද දෙයක්. අපි මේ ආස්තිකත්වයේ හරහා ඉන්ද්‍රිය ගෝචර ඥානයේ හරහා මේ කරලා ලබන ආඩම්බරකම් මේ ගණන්කාරකම් ඔක්කොම මරණයෙන් මේ පිට. යහට ගෙනියන්නේ මොනවාක්ද? විඥාන දැනගත්ත රසෙ පේනවා ශුඤ්‍යතෝ ලෝකං අවෙක්කස්සු මච්චු රාජා මොග රාජා සදාසතු මේ ලෝකේ ශූන්‍ය විදියට බලපන් මේ විඥානයේ විසින් ආඩම්බර කරලා කේක් එක හදලා අයිසින් දාලා හදලා තිනවා වගේ ගැහණියක් කරන ආයිත්තම් කරලා මාලහත බැඳලා පෝරුවට නැංගුවා වගේ ආලවට්ටමක් විතරයි ඔගේ යට ගැඹුරේ මොනවත් ගන්න දෙයක් නැහැ තියෙනවා ඒක ওই මහා ලොකු දෙයක් නෙමෙයි මෙන්න මේ ආලවට්ටම තමයි අද මේ විද්‍යාවෙන් අඳහර පෑමෙන් මේ එහෙම නැත්නම් මේ ප්‍රචාරණේ මේ ජනමාධ්‍යෙන් කරලා දෙන්න හදාන්නේ. නැත්නම් ඒක විනිවිද දකින්නයි කියලා කියන්නේ දැක්කට නොදැක්කා ඊටම. බෞරුකෝ ලම්පාවි තන්නාරති රංගාවිලා අද්දක වහන්න නැති වහගෙන හිටපුවා මේක ටික නාටකම ඉවරයි. ඊ කියන්නේ ඉස්සර දවසේ අතාරින් ඉස්සර දවසේ නාටිකංගල නටනකොට පිටි පැත්තට හරිච්චාම නාටකම ඉවරයි. අනිත් පැත්තට බලනකොට දැන් පේනවා නාටිකංගනාවේ හිළුවැල්ලෙන් කෙලපෙරාණ සංගීත භාණ්ඩ උඩ බුදි අන්න නාටකම පේනවා. උණ්ඩ උඩින් තමයි අබිනිෂ්ක්‍මණය කරන්නේ. නටරට අප්පුඩි ගහන්න ගියා නම් සිද්ධාර්ථ කුමාරට රාහුල්ට පස්සේ තවත් බබෙක් හම්බුනායි කියලා රෙජිස්ටර් ගාව රෙජිස්ටර් වේ බුදු කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් හම්බේ යසෝදරා නඩුවක් දැම්ම නාටිකංගනාවත් එක්ක ඉඳලා RNA DNA පරීක්ෂණ පවත්වන්න ඕනේ. මගේද බබා රජකම යන්න ඕනේ රාහුල්ට දෙවෙනි බබාටද කියලා. ඒකට සිද්ධාර්ථ කුමාරයා කියන්නේ ඉතිහාසයට යන කෙනෙක් නෙවෙයි. පැනලා ගිය නිසා තමයි ඉතින් ඒක පිට තේරුම් ගන්න අමාරුයි අසල්වැසියට ප්‍රේම කරන කට්ටියට. නමුත් මේ අවකාශයට ප්‍රේම කරන එකට බුදුහාමර කියන බණට බණකට තේනවා හැම කෙනෙක් මෙහෙම තමයි පණින්නේ මේක. රූප ඉක්මවන්නේ ආකාශයට සාපේක්ෂ කරන. නමුත් ආකාශයට සාපේක්ෂව රූප වෙන් කරලා පෙන්වන්නේ විඥාණය නම් ගේම මෞංකාරයේ දෙල්ලම තියෙන විඥාණය. ඒක නිසා බුදුරජාණන් ශ්‍රී සඳහන් කරනවා විඤ්ඤාති මාත බුදුරජාණන්සේගේ ප්‍රකාශයක් නෙවෙයි. මේ තේරවාදයට ගහන්න කරපු එකක්. මේ තේරවාදී ආගම කියලා විශාල චෛත්‍ය හදන්න හදනවා. ගොඩක් ශබ්ද කරන්න හදනවා. ගොඩක් ජනය එකතු කරලා කරන්න දෙල්ලක් කරන්න හදනවා. මොකද්ද මේ කරන්නේ? මිනිහට පොඩ්ඩක් හරි භාවනා කරන් තියෙන විවේකේ නැති කරනවා. නිසද්ද බව නැති කරනවා. ඒකල කියනවා ඔහොම කරන්න යන්න එපා අපිත් එක්ක එන්නේ කියලා. ඒක බුදු දනන්සර මොකද වෙන්නේ? ඒතර මොකද්ද මේ බණට නෛර්යානික සද්ධර්මයට මොකද? ඒ නිසා රූප ධර්මව සමතික්‍රමණය කරන්න අරූපෙට යන්න මොකද අරූපෙ නෙවෙයි නිවන කියන්නේ මේ රූප අරූප දෙකෙන් රූපෙට අද්දන මායාව තමයි විඥානය කියලා කියන්නේ. අන්නේ විඥානේ තේරුම් ගතට පස්සේ ඒකෙන් බේරෙන්න නම් ඔය රූපේ පෙන්වන්න හදන මේ ආලවට්ටම දිහා බලලා පොට්ටෙක් වගේ හිටපන්. එයා පෙන්වන්න දෙන ආදරටා ලස්සන සංගීත අහලා බීරෙක් වගේ හිටපන්. හොඳ සුවඳ රස තියෙනවා මූඩ මූගෙක් වාගේ රස තේරෙන්නේ නැති සංගීතේ නඳුනන කෙනෙක් වගේ හිටපන්. අසාධාරණයක් වෙනවා කොන්ද බෑ නැති කෙනෙක් වගේ හිටවම මොනව කරන්නේ? පැනලා ගහන්න මොනවක් කරන්න බෑ. මොනවක්වත් බෑ නම් මලමිනියක් වගේ වෙලා බේරියන් කියලා. එහෙනම් ඇසීම ඇසීමට වෙන්න අතර කරපන් ඔයින් යහන්න දෙයක් නැහැ. බඩු ඇහිච්ච ටික විතරයි. දැකීම දැකීමට වෙන්න අතර කරපන් ඔයින් යහට යන්න දෙයක් නැහැ. ඔක ආලා බලන්න වෙන කොමිෂන් දාන්න දෙයක් නැහැ. ගන්ධ රස තේරෙනවා ඔබට ඔය තේරෙන එකම තමයි ඔය කොමිසමේ ඉන්න ලෝකකටත් තේරෙන්නේ. වෙන කාටවත් මේක මොකක්වත් තේරෙන්නේ නැහැ. ඒ වගේම ඔබට තියෙන ඥාණයෙන් එහා මේ ලෝකෙ මොනම එකකටවත් ඥානයක් නැහැ. ඔය ඥානවන්තයෝ විසින් හදාගත්ත පශයක් තමයි මේ අධ්‍යාපනය කියන්නේ. උන් මැට්ටෝ. උන් දන්නේ රේකී ක්‍රමයට හිතන්න. බුදුරජාණන්සේ කිව්ව රේකී ක්‍රමයට හිතන එක පරිණාමී ඊටම පහත් මට්ටමක්. ත්‍රිමාන රූපෙට හිතන්න වෙනවා. 3 dimension නැත්නම් දැන් කියන 11 dimension කියලා. ඒක අධ්‍යාපනඥයට තේරෙන්නේ නැහැ. ඒකට පුළුවන් ද විභාගෙ තියන්න. ඒකට පුළුවන් ද ප්‍රශ්න වලට උත්තර ලියලා මිනිහගේ දැනුම බලන්න. හොඳම අධ්‍යාපනඥයා කියලා තියෙනවා අධ්‍යාපනය කියන එක මනින්න බැරි එකක්. ඉතින් කොහොමද මේ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍රයට උත්තර දීලා මහිනවා කියලා කියන්නේ. මං කියන්නේ ඒක පහර දාන කියලා ඒක දිනන්න දෙන්න විසිකරන. දිනුරට හැරපියාන රජ කුසේ විසි කළා දාන. එතකොට විඥානය කියලා දෙනවා දැනුම තිබුණාට මෝඩෙක් වගේ හැසිරියන් කියලා. ඉතින් ඒක ධම්මපදී පොත ඊගානකොටම තියෙන්නේ මනෝ කුබ්බංගම ධම්ම මනෝ සෙට්ටා මනෝමය මනසාචේ පතන්නේන බහදතිවා කරෝතිවා තතෝනං සුකමං වේති ඡායාවන පායි. හිත නරක කරන කිරුවොත් චක්කම වහතෝ පදා. අරක පිටිපස්සේ ඇදලෙනව කරත්තේ වගේ අනේ තමයි මේ දර්ශනේ දැකලා මේ ඉන දේවල් වැඩි ඔළුවට ගණන් ගන්න නැතුව ඕව දෙයක් නැහැ කියලා ගාලල්ලා කියලා තිටි තිට මත්තම් ඇහිම ඇහිම පමණ නැතර කරනවා කිව්වහම ගාලල්ලා කියපුවා නිකන් විහිළුවට ගණන් ගන්නවා ගාලල්ලා කියන එක තමයි ඔය දිත්තේ දිත්ත මත්තන් කියන්නේ දැක්කට ගානකට ගන්නෑ ඇහුනට ආයසරයක් ඇහෙන්නේ ආයසරයක් ඇහෙන්නේ ඉතින් ඒකට පේන තුනේ මෙයාට හිතක් පපුවක් නැහැ කියලා ඇත්තනම් ආපහු ඇහෙයි නැත්තම් ගණන් ගන්න දෙයක් නෑ අන්න එතන ගියාට පස්සේ නෝ මේ විඥානය එහෙම නැත්නම් මේ යමක් පේන්නේ නැති මට්ටමට ගියාට පස්සේ ඒකේ ඉන්නකොටම මණ්ඩි වහින්න පටන් ගන්නවා මොනවත් කෙරුවොත් ආය ඇවිස්සෙනවා. ඒ නිසා භාවනා කියලා කියන්නේ තින්දී සික්ඛා ඒක සංඥා උපජ්ජන්ති සික්ඛා ඒක සංඥා නිරුද්ධන්ති ශික්ෂාවෙන්ම එක එකක් අයින් කරනවා උඹ gediයට giri වදින්න අරපන්. අතපත ගන්න යන්නත් ඒවා. අතපත ගන්න ගිහලා පොඩ්ඩක් හරි වුණොත් gediය නරක වෙනවා. එහෙමම තියලා බුදියගත්ත බවට බුදියන්න අරපන්. ඒකට තමයි ලොකුම භාවනා කරන එකට කියනවා වීරිය ප්‍රඥා ගෝචර වීර්යය කියලා. තටමන වීර්යක් නැහැ. හැබැයි මේක ගියාට හෙට උදේ පටන් ගන්නකොට බහන ආය සම්පූර්ණයෙන්ම කාමයේ ඉඳලා පටන් ගන්නවා. ආය කාම සංඥා ඊට පස්සේ රූප රූප සංඥා අන්තිමට යනකොට හැමදාම යන පාරේ හන්දියක් හන්දියක් පාසා මේ හන්දියෙන් හැරෙන්න ඕනේ මේ හන්දියෙන් හැරෙන්න ඕනේ කියලා දන්නා වගේ යනකොට යනකොට යනකොට මේ ගිවං කරන එක පුරුද්දට බැහැියට වෙනවා. දැන් මේ වගේ වෙලාවක උගන්නන්නේ ඉස්සල්ලාම තාහට ඒක වෙනකොට ඒක ලොකු සීලයක් තියෙනවා. ඒක පොට්ටපාද සූත්‍රයේ දිග සූත්‍රයක්. එකයි ඊගා දවසේ එකයි එහෙම එහෙම ඉතින් දිගට යනවා. නමුත් මේක එක පරියන්කයක් ඇතුළත සමහර විනාඩි 5කින් පුරුදු කරන්න වෙනවා. පළපුරුදු කරනකොට පැයකොත් විනාඩි 5ක් ගියත් පළවෙනි එකවත් කරගන්න බෑ. ආන්නේ විදිහට මේක ටෙලස්කෝප් වෙන්නේ නැත්නම් අත්දැකීම තුළ යන්නේ. ඉතින් ඒකට කොච්චර කාලයක් මේ දේ පුහුණු කරන්න ඕනද කියන එක බුදුහාමර වග කියන්නේ ඒක කරන්න ඕනේ. බුදුහාමර මේක රස ගන්නලා දෙනවා. හඳුන්වලා දෙනවා. ආශේවනය කරන්න දීලා කියනවා ඔබ සත්පුරුෂයෙක් නම් මේක නැති වෙන ජීවන රටාවකට මේක නැති වෙන ක්‍රමයකට මේක වගා වර්ධනය කරගන්න වඩා වර්ධනය කරගන්න කියලා ඒක සාමාන්‍ය බුද්ධියට දාන්න ඕනේ ඒක ඉතින් අර සංසාර බය තියෙන එකන වහවහ ඒකට ප්‍රමුඛතාවය දෙනවා මේක නිකන් part time job එකකට කරන එකන ඔය ටිකක් කල් කරනවා බෝධිලිම වගේ ටිකක් දුවනවා ආයෝරු හොල්ලොල්ලා ඉන්නවා ආය ටිකක් දුවනවා එහෙම තමයි තියෙන්නේ ඉතින් අපි අර ඉන්නේ සාසනේ පුරා පස්සේ නිසා කොයි ක්‍රමයකට හරි කමන්නේ ඉදිරියට යන කෙනාට හොඳයි කියන සාදු කියන යන්න ඕන නිසා මේ එකම දේ නැවත නැවත කියවනවා. ඒක නිසා තමයි ගත යුතු හරය, ගත යුතු ධර්ම කොටාශය මේකෙන් උකහා ගැනීමේ ශක්තිය එක එකනට බාර දීලා අද දවසේ ධර්ම දේශනාවත් තමන් කරගෙන යන භාවනා වැඩපිළිවෙලට දහිතේ ශක්තිය පිණිස හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන මත කරනවා සීල දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දැන් අපි මෙහිදී ධර්ම දේශනා ඉවරෙච්චාම පරණ පුරුදු චාරිත්‍රාක් ඇදෙට ඊ ආසනයේ ඉඳගෙන අපි ධර්ම සාකච්ඡාට වෙලා ගන්නවා අදිචි දැනගත යුතු ප්‍රකාශ කළ යුතු පැහැදිලි කරගත යුතුක් තියෙනවා. ඒක නැත්නම් අපි හෙත්තාවතා ചാති ගාථා සජ්ජහනා කිරීමේ ධර්ම දේශනා නිමාව සටහන් කරනවා. ඒක ඉස්සලා කාට හරි කියන්න කරන්න යමක් තියෙනවා නම් මතක් කරන්නයි කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අවසරයි දැන් බලට කිව්ව ශික්ෂාව සඳහා අගයන් වටිනාකම් අගයන් ආරම්භයෙන් ප්‍රතිස්ථාපනය කරනවා කියපු එක දැන් භාවනා ඔය තුලදී කරන එක ගැන පැහැදිලිව දේශනා කරා වහන්සේ ඒක නිදි ජීවිතයේදී අපේ එදිනදා වැඩ කටයුතුවේදී ඒක උපයෝගී කරගන්න ආකාරය ගැන පොඩ්ඩක් කියලා දෙන්න. ඒ කියන්නේ බරපතල දැඩි අසහනකාරී ප්‍රශ්නයක් ආවම කට්ටිය බලාපොරොත්තු වෙන තර්කානුකූල විනයානුකූල ව්‍යවස්ථානුකූල උත්තරයක් නේ. Taman තමයි ඒකට නිසි බලධාරියා. දැක්ක නැති කෙනෙක් වගේ ඉන්නවා. කවුරුල කියනවා මේ ඇයි ස්වාමීන් වහන්සේ නැත්තම් ඇයි මහත්තයෝ දැක්ක නැති කියලා. අනේ දැක්කේ නෝ දැක්කද? එහෙනම් මට ලියලා දෙන්න මොකද්ද වෙච්ච අසාධාරණේ කියලා. ඊට පස්සේ කියනවා පොඩ්ඩක් ඉන්න මම මේක පොඩ්ඩක් බලන්න ඕනේ. මේ විවස්ථාත් එක බලනකොට දවස් දෙකකට පස්සේ එනවාද? දවස් දෙකකට පස්සේ ආවිල්ලා බලන මේ ගණන් ගන්න නැති දෙයක් ඕන නැති දෙයක් කවුරු හරි දඟනවා විසි කරන්නේ යාර කියනවා පිටිෂන් එකක් ගෙනද ලිඛිතව දෙන්න කියලා දවස් දෙක තුනක් ගිහලා එහෙම නැතුව කතා කරන කියලා සර් මං අස්සලා යන්නයි ඉන්නේ මම යන්න ඒ වගේ රට කේස් එක මතක නැහැ දැන් ඌ ඉවරයි ඒ වෙලාවම ගැදපඩ ගහලා පැන්නනම් අපිත් අල්ල කඩා ගන්නවා අර මොඩේ අර ආවා පිටිපස්සේ දුවන්න ගිය කැලේ කඩාන ගිය හත්තු වගේ මං දැක්කේ නැහැ නේ මට ඇහුනෙත් නැහැ මට ඒක දැනුනෙත් නැහැ කියලා අපේ තර්ක මනස නම් හිතලා ඇහිලා කල්පනා කරලා ඉවරයි අපේ භාවනා මනස කියනවා මේ වගේ දේවල් ලෝක වෙන්නේ නැත්තම් මේක ලෝකයක් ඈ. ඉතින් ඒකට ඒක මහා ලොකු දෙයක් ඒ මනසට බුදියන්නත් බෑ කණ්ඩත් බෑ ඌ ඇවිල්ලා චෝදනා කරනවා පෙස්සල් ලියන දඟන. එයාට කියනවා හොඳයි එහෙම එකක් තියෙනවා ලිඛිතව දෙන්න. මම අපේ පැනල් එකට දාලා අපේ බෝඩ් එකට දාලා විවස්ථාත් එක බල්ලා කරන්නම් කියලා පොඩ්ඩක් පමා කරනවා. විසි කරන්න එපා. විසි කරපුවම අර මනස සම්පූර්ණ විරුද්ධ වෙනවා. වෘත්ති සමිතියත් එක්ක කරන්න ඕනේ එහෙමයි. බුද්ධ සමති වැඩ කරන්න ගියා ඒ මිනිස්සු එන්නේ වත් එක පැත්තෙන් බලාගෙන. අනේ මට ඒක තේරුනේ නෑ බලන්න මම බැලුවේ අනිත් පැත්තේ ඉන්නේ ප්‍රශ්නේ නිසා ඔයාලා දැක්පු විදිහට වාගේ දෘෂ්ටි කෝණයෙන් ප්‍රශ්න ලියලා ඉදිරිපත් කරන්නකෝ කියලා අපිට තියෙනවා নানা ආකාර ක්‍රම. කොමිෂන්පත් කරනවා සංශෝධනපත් කරනවා තමන්ට කරන්න ඕන දේ නම් මිනිහා ගත්ත වැඩේ කරා. ඒ කියන්නේ ශූන්‍යතාව පැත්තට. කවුරු හරි දඟලන්න ගියා නම් කිසිම වෙලාවකට පස්ස ගහන්න එපා. එයාට කතා කරලා කියනවා දහසකුත් අරගෙන මම ඔයාගේ වැඩේට මේ තැන දෙනවා. මම ආවල් දවසට අපොයින්ට්මන්ට් එක දෙනවා එන්න. යතතර මට වෙලා බලන්න ඕනේ. නෑ නෑ නෑ මේ දැම්මෝනේ. මේ ඔයා මට දඬුවම් කරන්න ඉන්න තැන ගින්න එක නෙවෙයි මට නීති දන්න එන්න එපා. මමයි මෙතන නීති ක්‍රියාත්මක කරන ඔය අවල් දවසට එන්න මේ ප්‍රශ්නේ ඇති වුණා කියලා ඔයා මට ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් දාන්න එන්න එපා. කරන්න යටයි කියන්නේ. මේක එහෙම ඉල්ලීම නේ දඬුවම. තමුසේ කවුද? ඒකට පෙනේ පුබ්බන්නවා. මට අයි චෝදනාවක් කරන්න පුළුවන් මට මට කාලතරණ හදන්න කොට බෑ. එහෙම තියෙනවා මට දැනෙන්න ඕන. මොකද මාත් හිටියා මේ වෙලාවේ. ආන්න ඒව කළා ඒ මාසෙගේ අයිතිවාසිකම් රැකලා දෙන්න ඕනේ. ඒ අයිතිවාසිකම් රකින්න ඕනේ තලතුණා කෙනෙක් විදිහට. ශූන්‍යතාවේ දන්න කෙනෙක් විදිහට. තැම්පත් වෙන විදිහට. එතකොට යාට කතා කරලා කියන මෙන්න මෙහෙමයි. උඹ තමයි ප්‍රශ්නේ එනකොට බොහොම ලොකුවට එනවා. ඔය දෙසරත් තුන්සරක් ඔක බලනකොට ඕක ඕනෙන් බරපතල ප්‍රශ්නයක් අහම දවස් දෙකක් බුදිය ගන්න ප්‍රශ්නෙත් එක්ක. තුන්වෙනිදා සුදේ වෙනකොට විසඳිලා ඉවරයි. එදාම නැටුවොත් රෑනින්ද යන්නේත් නැහැ. රෑ දිසේ කුණු කෙල කකා එහාට පැත්ත පෙර පෙර බෙඩ් ෂීට් එකක් පොඩි වෙනවා. මල කරදරේ. දවස් දෙකකට දානවා. පැය 48ක් තියෙනවා. ඉතින් දවස් දෙකක් නිදාගත්තට පස්සේ නිින්ද යනවනම් ෂුවර් ප්‍රශ්නට උත්තර එනවා. නිින්ද යන්නේ නැත්තම් එනයිසින් එන වැඩේ සීරියස් කිරිමෙල් තමයි. ඒ නැති රාජිසේ හරන වැඩේ විසඳ එකයි තියෙන්නේ. ඒකට දෙවැන්නේක් සාක්ෂි කරගන්නේ අපි සාක්ෂි කරගන්නා විතරයි. ඒ දෙවැන්න කියන පදේට නටන්න යනවා. එයා ගහන පදේ නටන්න ගත්තොත් අර මොහිනී ඇවිල්ලා ෆ්ලූට් එක ගහනට අහනවනේ මම ගහන ගහන පදේ නටන්නද නැත්නම් ඔබ නටන ගහන ගහන පදේට මම නටන්නද කියලා අහනවලු මොහිනී ඇවිල්ලා. මම නටන පදේට ගහනවද? නැත්නම් ඔබ ගහන ගහන පදේට නටන්නද කියනවා. මොහිනීගේ පදේට නටන්න ගහන්න බැරිලු ෆ්ලූට් එක කාටවත්. ඉතින් කියනවා මම ගහන ගහන පදේට නටපන් උදේ වෙනකන් නටනවලු. නටුවට පස්සේ මම දන්න බෝරු කතා උදේට යනකොට වර තුනක් දෙනවා. දුන්නොත් ඔය මේ ගොම්මනේ ප්ලූට් ගහන ඉලන්දාරියන්න මොහිනී කියන කතාව ඒකට මොහේට කියන්නේ ඔබ නටන රබදියට මම ගහන්නම් කියන්න එපා. මම ගහන ගහන පදියට උඹ නටපන්. උඹ වරෙන් අවල් දවසට අපොයින්ට්මන්ට් එකක් දෙනවා මං. ඔයාට ඔන්ලාට අපොයින්ට්මන්ට් දෙන්න බෑ. මම මට එහෙනම් මොකද්ද මගේ තියෙන විධායකම්? එහෙනම් මොකද්ද මගේ තියෙන නිසි බලධාරීත්වය? නෑ ඔය කට්ටියට එන්න බෑ මට නීති දාන්න. මම වග වෙන ඕගොල්ලෝ කියන දෙයට උත්තර දෙන්න අවල් දවසට අපොයින්ට්මන්ට් එකක් දෙනවා. ඔය අපොයින්ට්මන්ට් කතා, කොමිෂන් කතා, දේරම සූද්ද හදපු මේ ප්‍රශ්න වලට මල්ලෙන් ගහන ක්‍රම එකක්වත් උත්තර නෑ. දැන් ඔය දේශපාලනඥයෝ කරන්නේ. මොනවාරි කියනවා මේ ජාතික කොමිසමක්පත් කරනවා මල්ලි නංගිගේ මිනිහයි එහෙල ගියාම ඒ විසඳන්න ඕනේ මම හොඳම රටේ දෙන්නේපත් කරා ඇන්දාගෙන බීච් දුන්නෝ කරවන්නේ මේ ඔය මොනවාරි ඊට පත්තර ප්‍රකාශයක් කරපන් අපි ගැන ඔය බලන්න පොඩ්ඩක් ඉඳී කියලා දැන් වෙන්නේ මොකද්ද රටේ මේ ආති ක්‍රමය හොඳ මේ දිදපානකම හොඳ කියන්නේ තවරු 100ක් යනවා ගියාට පස්සේ ගිය හැකි මොකාටද කියාවේ කියලා අපිට තේරෙන්නේ නැහැ. ඇත්තටම කරන මිනිහට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැතුව ඔළුව නරක් කරගන්න තියෙක තමයි නායකයා කියන්නේ. ඌට මොනවත් තේරෙන්නේ නැහැ. තේරෙන කට නොතේරෙන මොඩේකට ගියාම සියල්ල සැලසුම් කරලා තියෙන්නේ ඔක්කොට මේකට මේ නීතියක් තියෙනවා. මේකට විවස්ථාවක් දෙනවා. මේකට කොමිෂන් එකක් කරනවා. මම කොමිෂන්ට පොඩ්ඩක් කතා කරලා බලන්න. ඔය දයාගේ ප්‍රශ්න ආ මෙයාට කොමිෂන් ගන්න. ආ මේ විවස්ථාව පොඩ්ඩක් බලන්න. අවුරු ජොල්ලියේ ඉන්නවා. ඔළුවේ මොකක්වත් නැහැ. ඌ තමයි උත්තම නායකයයි. නායකයෝ මොනම දෙයක්වත් දන්නේ නැහැ. ඒ නිසා කියනවා සාමාන්‍ය මනුස්සයගෙන් මුලින් 50ක් වැඩ අර ගන්නවා. අනික 50 නෙවෙයි අතට පොඩ්ඩක් වැඩ ගන්නවා. අනික කටිය වැඩ ගන්නවා. දේශපාලන ඇතික 100%ක්ම බ්‍රෑන්ඩ් නිව්. ඒක සෙක්‍රටරිට කියන්නේ. කොමිෂන් එක කතා කරලා කියනවා මේ ප්‍රශ්නේ මොකද්ද? විදුලිය ප්‍රශ්නයක්ද? මේ විදුලි වල මණ්ඩලයේ තියෙනවද? පොඩ්ඩක් මේ පොඩ්ඩක් බලන්න. ඉඩම් ප්‍රශ්නයද? ඉඩම් කොමසාරිස්තුම පොඩ්ඩක් මේ බලන්න නෑ මේ වයසට මිනිස්සුනේ නිකන් ඉන්න බා. මිනිහා කොහෙද ඉන්නේ කියලා බලන්න කොහෙවත් නැහැ. ඌ කොහෙවත් නැහැ. දැන් ජනාධිපතිද කියලා මොකක්වත් දාන්න බෑ. මම මේ මේ මහින්ද රාජපක්ෂ නෙවෙයි කතා කරන්නේ. ජනාධිපති කරන්න බෑ මොකද එයා ඔක්කොම ඉන්නේ පිරිකර සේනාවක් එක පිරිකර සේනාව ඒ උපාංශේ බාර දීලා. ඌ නිකන් ඔය ඉන්නවා. උන හොඳටම ගෙවන්නේ ඌට. ජේම්ස් බොන්ඩ් ෂෝස් වල ඉන්න ලොක්කා මූණ පෙන්වන්න නැතුව විධාන ගන්න එකයි ඉන්නේ. අර වැඩේ කරන්න ඕනේ. සර් මෙහෙම අයව කරන්න අපිට දැල්ලිත් නැහැ සෙනගත් නැහැ ගෝ බොත්තම දද කරනවා සීට් එක යට යනවා මිනිහා නැතුව සීට් එක එනවා උඩට. එච්චරයි. පිච්චර් එක බලන කට්ටිය තීන්දුව ගන්න ඕනේ ආයෙට තීන්දුව හරිය ආයෙ ආතුරුදාම් වෙලා. මෙතන ඉන්න කාටවත් බෑ සීට් එක යට ගියා බලන්නත් බෑ එනවා බලන්නත් බෑ මූණ කත කරගන්නත් බෑ එනවා බෝඩ් එකෙත් නැහැ. ඉතින් බොත්තම දද ගන්න එක විතරයි. නැසත් නානත් සංඥා මනස්කාරය කියන එක ඒක පරියක භාවනාවේදී විතරක් පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නැත්නම් මොනේ ජීවිතයේ සතියේ අවස්ථාවල එහෙම නැත්නම් අසති මට්ටම ඒ වගේ වල දින අවස්ථාවල පාවිච්චි කරන්න පුළුවන් එහෙනම් පාවිච්චි කරන කොහොමද ඒකට මම දෙන නිදර්ශනය දැන් අක්මනේ මම දකුණ කෙටෙන එකනේ බලන්න තියෙන්නේ වම් දකුණ කෙටෙන වෙනකොට වාල්ලු කරෙත් කෙටෙනවනේ. දණිහෙත් කෙටෙනවනේ. උකුලෙත්තට කෙටෙනවනේ. ඇටලස් කසීරුව දක්වාම කෙට්ලි යනවනේ. ඉතින් මේකත් අරකෙම නානත්වයක්නේ. ඕකේනොට හිතවිලිත් එනවනේ. සද්දත් ඇහෙනවනේ. මේ ඔක්කොම තියදී අපි මේ හරියටම පය කෙටෙන එකම බලන්න පටන් අරගත්තොත් අපිට අනිත ඔක්කොම හතුරු වගේනේ වෙන්නේ. මේ අනිත් තැන් වල කෙටෙනෙව්වා හද්ද වේදනා හිතවිලා එතකොට අපිට මේ නානත්ත් සංඥාව මානසික කාර්යයකට ගිහිල්ලා මේක වීම හොඳයි මේක නොවීම නෑ ඊට පස්සේ බලන්න පයේ පතුලේ කෙටිල්ලත් වලේ වලේ පිටේ කෙටිල්ල මේ වලලු කරේ ඔක්කොම නානත්තයි එකක් ගණන් ගන්න කෝකට ඔය ප්‍රයොරිටි දෙන්නේ දැන් මම වෙන දේ දන්නවා උඹ ওই 18 දන්නේ නඩපන් අරක වේවා මේක නොවේවා මොකද අරය මෙතෙන් නිකන් ගන්නේ පතුල තමයි පතුල ගන්නේ අනිතව අයින් කිරීමට ප්‍රමුඛතාවය දෙන්නේ දුන්නට පස්සේ ඌත් දානවා අර ගොඩටම. මොකද උඟක් කියලා හට මිනිහා නැති වෙලා යනවා. නැතිලා ගියාට පස්සේ වෙන කට්ටියත් එමේ උඹත් ඒ කොටේ මේිටප නෑ. මොකාටවත් මයින් කරන්නේ නෑ. නානත්සන්ය කියන මොකාටවත් මයින් කරන්නේ නෑ. තමන් එතෙන් නිකන් ආන බාන්නේ වැඩගත්තා. පිබ්බි මැකිලෙන් වැඩගත්තා. මම දකුණ වැඩගත්තා. මොකටවත් මයින් කරන සියල්ලටම සමාජීය වාසිකම දීලා. ඒතකොට දැක්කත් එකයි නොදැක්කත් එකයි. දැක්කට නොදැක්කාසේ හරිය පික් කරන්න යන්නේ මෙයාට ප්‍රයොරිටි දෙන්න යන්නේ මෙයා හොඳයි කියන්නේ යන්නේ එතකොට බලන්න ගියාම අපි ගංගානංගගේ වැලියට ඔල වැලියට දෙකක වෙනසක් නැහැ ඇත්තටම වෙනස් හැඩයෙන් ආකාරය වෙනස් නමුත් වැලි තලාවේ දිහා බලනකොට එක වැලියටයක් කිසිලා පේන්නේ නැහැ නානත සංඥා අමනසිකාරා කියන්නේ අපි නානත සංඥා මෙනෙහි කිරීම තමයි අපි මේ තෝරනවා කියන්නේ choiceless choice එක කියලා කියන්නේ choiceless awareness කියන එක තමයි නානත සංඥා අමනසිකාරා. මේ ඔක්කොම මිනිස්සු. ලීනෑ මිනිස්සයා හතුරක් මිනිස්සයා ඉතින් ඔක්කොම මිනිස්සකම අමතක කරන්නේ බා හතුරෙන් ආනෝ වැරද්ද කරාද උපෝරුවත් උ එහෙනම් ඔබ මේ විවස්ථාවේ මේ දඩුව විඳින්න ඕනේ මම හිටියත් ඒක කවුද විඳින්න ඕනේ ඒක විවස්ථා නානද සංඥා කියලා කියන්නේ ගාලල්ලා අනේ ගාලල්ලා කියන එකම තමයි නැත්නම් choiceless awareness evenly suspended attention හැම දෙයක් දිහාම පුළුල් තිරේ බලහන් ඉන්නව තෝරන්නේ නැහැ අරක වේවා මේක වේවා නෑ ඒකට ටෙන්ෂන් නෑ ඒකට මේ මේ අර පොඩි නිරසිනකොට කියන ඔක්කොටම කේල් කනක මුල්ලැවරියම ඕනෙලු ඉතින් කරත හැකවක අපිට මුල්ලැවරියෙන් දුන්නේ නැහැ කියලා ඉතින් පාටියට ගියාම කතා මුල් හරි ගමන්නේ කේහිඩියක් ආවා ඉතින් කොයි ගැවරියෙන් කෑවත් ඒක රසනේ මුල්ලැවරියම ඉල්ලන්න බෑ මුල්ලැවරිය ඉල්ලුවට ගණන් ගන්නත් එපා ඒ ඉල්ලන එකට මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා ඒ මොකද මුල්ලවරිය පෙත්ත පොත්තක් දෙන්න ඕනේ. මේක මුල්ලවරිය කෙහෙල් ගෙඩිය පොත්තක් කපා. උඹට ඕනේ කෙහෙල් ගෙඩිය නෙමෙයි කෙහෙල් කන්න ඕනේ කව. පොත්තක් කපන් කියලා දෙන එකයි තියෙන්නේ. කියලා කියන්නේ මේක මුල්ලවරිය එකක් කන්න ගන්න නෑ. ඔය කාට නෑ බරපතල කෙනෙක් කාපු එක ලෙල්ලක් උඹ කාපා. ආන්නේම කරලා මේ ඔක්කොම මේ බල ගොඩලි සමතලා කරගෙන යන්න ඕනේ. ඒකට යන්න රූප සංඥාට ආවට පස්සේ සමතලා කරන්න. මනිස්ලැල්ල දාන්නේ තුන්වෙනි දා කටුමැටි මෙට්ටි දෙමැට්ට ගහලා දෙමැට්ට උඩ තමයි මනිසල්ලන්නේ. කටුමැටි පුත්තියට මනිසල්ලනවා දැකලා තියෙනවා. නැත්නම් බින්නක මහලා ගානවා දැකලා තියෙනවා. නෑ බින්නක මහලා දෙහියත් හාලා තමයි ගාන්නේ. මේ එක එකක් එක්කත් හා ගොවිතැන් කරන්න එකෙකුටවත් තේරෙන්නේ නැහැ මං කියන භාෂාව. තේරෙනවද මං මේ කියන එක? ඈ? ඔය තේන බයි ඔකොලමට ලයින් එකනේ වෙලා. කවදාකවත් බින්නකම ගෑමක් කරනවා. දෙහියේ නෑ දෙයිය අහලා ඔක්කොම ප්‍රශ්නේ ගන්න ගියාට පස්සේ මට්ටම් කරනවා. මට්ටම් කරන වෙලාවේදී වලකොඩලි සමතලා වෙලා යනවා. ඉසල පළවෙනි බින්නගම කරන වෙලාවේදී ඔය වලකොඩලි විරිත්තිලා තනකොළ ටික වැටලා තියෙන දෙයිය කැපුවා. ආවා ඊට පස්සේ ගන්න. නිසා කාපට් දාන්න යන්නේ වලවෙනි සැරේ අමුපතේ. දුවල දුවල දුවල හොඳට පාවිච්චි කරලා පස්සේ තමයි වලකොඩලි ආවට පස්සේ කාපට් එක දාන්න. අවසර සම්නස කරපු එකේ ධ්‍යාන වලින් ගිහිල්ලා ස්වාමීන් වහන්සේ විස්තර කරේ. ඒක විපස්සනා භාවනා යෝගයයි පැත්තෙන් සල්නාට එක දැන් අපි අනිත්‍ය ප්‍රතිපද විඥාන අවස්ථාවේ විදෝය ස්වාමීන් වහන්සේ විඥානය ආරම්භය කියලා මනසින් කියලා කරනවා කියලා අවබෝධ වෙන අපේ පරයන්කේ විශේෂයෙන්ම සම්පූර්ණ අවබෝධ වෙන්නේ. යා අනිත්‍ය පැත්තේ විඥානයේදී විඥා ඉන්ද්‍රියන්ගේ තියෙන පුස්බව වෙනවා. ඒත් විඥානේ රජයි. ඊට පස්සේ පේනවා විඤ්ඤාණය. රූපන් සම්බන්ධයක තමයි ලෝකෙත් එක්ක රණ්ඩු වෙන්නේ. දිනා ගන්න ඕනේ, රණ්ඩු කළා දිනන්න ඕනේ ඉන්ද්‍රිය බද්ධ විඤ්ඤාණය. ඉන්ද්‍රිය බද්ධ සැප, ආමිෂ සැප. ඒක කිව්වට පස්සේ වෙන ලෝකයක් පේනවනේ. ඒක නිතරංග ජායත් වෙන විවේකයි බොහොම ජොලින් ඉන්නවා. ඒත් තමයි විඤ්ඤාණය තාම අයියා. තාම ඊට පස්සේ ඒකත් අනිත්‍ය බද්ධ විඤ්ඤාණයත් ඇතුළේ තව මේ ඇතුළට ඇතුළට යනකොට විඥානේ දෙයක් පිළිඹු කරන්නේ නැති, තේරුම් බේරුම් කරන්නේ නැති තත්ත්වයට ගියාම විඥානේ නිකන් මේ වයසට ගිහිල්ලා ගණන් ගන්න නැති 100 කෙනෙක් වෙනවා. ගෙදර වැඩ යනවා, දරුවෝ වැඩ කරනවා, මුණුබුරෝ වැඩ කරනවා, පුතා වැඩ කරනවා. ලොක්කට වේදින අනේ හොරියයිච්ච බල්ලෙකුට තරම් ආව සලකන්නේ මේ කල මොනවා කිරුවත් මගෙන් අහන්නේ කියලා නිකන් නාකිය කොංගෙන තරක් එන්නේ. ඒක තමයි වේගෙ නින්නේ. කොහොම හරි ඒක තමයි විඥාණයට කරන්න තියෙන. ඌ ඉන්න උට හොඳම ලොකුම ඇඳක් දීලා ඉස්සරහා තියෙන මොනම දෙයකට කන්සල් කරන්නේ මොකද 100ට කැම දෝනියා කැම. බීඩි දෝනියා බීඩි. ලොක්කට මොනවද දුන්නත් වැඩක් නැහැ ඇඟිලි ගහන්න දෙන්නේ නැත්තම්. ලොක්කට ඕන කියලා තියෙන්නේ මේ දරුවා මේ තීන්දුව ගන්න ගියාම මගෙන් අහලා ගත්තේ නැහැ. ළමයා ඉස්කෝලේ දාන්න ගියාම දරුවගේ දරුවා මගෙන් ඇහුවේ නැහැ. අහන්නම හොඳ නැහැ. අහන්න හොඳ නිකන් ආවට කියලා තිනවා අපි අර ඉස්කෝලේ බලන ඉස්කෝලේ තාත්තේ පුතා මේ ඉස්කෝලේ දැම්මා. හ්ම්. ලොක්කා කැමති නැහැ. ලොක්කට ඕන වෙලා තියෙන දාන්න ඉස්සලා කිව්වනම් මම ඕකේ ලොක්කා ඕ ඇති කරපු ප්‍රින්සිපල් මං අඳුරන අපරාධය කර දාන්න තු මේකට දාපන්කෝ මම ඩියුමක් දෙන්නම්කෝ ලොක්කට කැම වේලක් හම්බුණා වගේ. කොන් කරන එකමයි කරන්නේ. මං කියන්නේ නෑ gedara dora එහෙම කරන එක හොඳයි කියලා. හැබැයි එහෙම කෙරුවේ නැත්නම් ලොක්කන්න පැවිදි වෙන්න හම්බෙන්නේ නැහැ. ලොක ශිල්පෙන් කරනවා නම් කරන්න තියෙන්නේ නිකම කොන් වෙන්න වැඩේ කරගන්නවා. පේකර වෙලෙම කපා ගන්නවා. හිටියට හොඳ මට මොකද ඔය ඉස්කෝලේ ගියත් කමන්නේ උඹලා බලාගන්නයි කියලා. දැන් ස්වභාවයෙන් වෙන්නේ කැපෙන එක. විඥාණයටත් ඒ වගේ කැපෙනකොට අපි කරන්නේ යාට රීබෝරින් කරලා ස්ලීව්ස් ගහලා ආයෙ එන්ජින් එක අලුත් කරලා දෙන එක නේ අපි කරන්නේ. මුදෙන්ස් කියන භාවනා කරගෙන යනකොට විඥානේ කොටුවෙන් දෙනවා යාගේ විනිශ්චය අහන්නේ නඩු නැහැ. දැන් දොස්තරගේ වටිනාකම තියෙන ලෙඩු ඉන්නවනන්නේ. කෙනෙක් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරනවා නම් දොස්තරගේ ඔය පුම්බන්න හම්බෙන්නේ නැහැ දොස්තරට. නඩුකාරයාට තද වෙන්නේ උසාවි අහගන්න බැරි තරම් නඩු ආවොත්. එතකොට එන්නකම් බලා ඉන්නවා අනේ නඩුකාර හම්බුනා අපේ නඩු අහලා දෙන්නේ කියලා. ඉතින් අපි ගෙදර දොරේ නඩු විශ්න ගන්නවා නම් උසාවිය මොනවා කරන්නේ? අන්තිමට විනිශ්චය කියන්නේ නඩුකාර මේ විනිශ්චය කරන විඥානිකයන් තියෙන්නේ ඉන්න අටේ ගරු නිලයේ දෙන්න විපක්ෂ විපක්ෂ නායක තනතුරු දෙන්න. හොඳම බඩියක් ගෙවනවා හැබැයි ප්‍රාමුඛරු වගේ ඉන්න කන්තරුට වෙලා. අතත් යන්න එන්න එපා. මට ගාන ගෙවන්නම්. ඒතර එයා ඉන්න ඕන වෙලාවක විරුද්ධ පක්ෂේ නියෝජනය කරන්න විතරක් කිසිම රාජකාරී වැඩක් කරන්න බෑ. ඒ වගේ යාට යාගේ නිලේ පෙන්නලා දෙනවා. එයා බසන බින්දුවටම බසනවා. හැබැයි වැඩේ යනවා. අන්න එතකොට විඥානේ අනිදර්ශනයි ප්‍රතිස්ථාවක් නැහැ. මිනිහා දන්නවා මේ කියන පදේ අහගෙන ඉන්න නැත්තම් බඩවේලරක් ගන්නත් නැහැ. ඒ නිසා විඥානේ බහිනව පස්සෙන් පස්සට පස්සට ගන්න විනිශ්චය කිරීමේ තීරණය කිරීමේ අයිතිය. යාට දෙන්නේ නැහැ. හැමදේම ස්මූත්ලි යනවා. ඕනේ නැහැ. ඇත්තටම කියනවනම් රටකට රජ කෙනෙක් ඉන්නවා කියන කෙනේ රට්ටු පාහරයි. පටන් ගන්නකොට රජෙක් හිටියේ නැහැ. පස්සේ තමයි අරක මේක හොරකම් කරන හොරකම් කරන ශක්තිමත් නැති කන්නේ නැහැ. ඒකට දුප්පතා කියලා කියනවා අනේ මම දුප්පත් මම දුර්වලයි. මගේ දේ බලවතා ගත්ත දැන් අපි මොකද? ඊට පස්සේ අපි කට්ටිය විතර රජෙක්පත් කරනවා. රජාට අසීමිත බලතල දෙමු දේව තත්ත්ව දෙමු. රාජකීය විනිශ්චය විනිශ්චය කරන්න බෑ. දැන් මොකද රජුරෝ මිනිසුන්ට දෙය තුච්ච වෙලා. දේවත්වයටපත් කරන නිර්ප රජුරෝ. ඊට පස්සේ දැන් මනුස්සයර මොකද වෙන්නේ? ඒතර යනවා අරාජිකත්වය හොඳයි කියලා හිතෙනවා. විඥානය පච කරනවා. විඥාණයට පෙන්ලා දෙන්න ඔබ හැම දාන්නේ ඉන්ද්‍රිය බද්ධ කොටස විතරයි. ඔබ දාන්නේ කට බඩ බුරවන පැත්ත විතරයි. නමුත් වෙන පැත්තක් තියෙනවා. ඔබ ඒක දන්නෙත් නැහැ. ඔබේ ශේෂ්ත්‍රේ දාන්න ඔබ එන්න එන්න එන්න එන්න ඒ කියන්නේ ලීන බාටපත් වෙන හැංගී ගන්න යනවා. එතකොට තමයි මේ පාළු ගතිය එන්නේ. ඒ පාළු තිස්සොන්ද එලාට රූප වගේ රූප සංඥා නෙවෙයි රූපත් නෙවෙයි. නමුත් අවුත් මත වචන ඉස්තර ගන්න තේරෙන්නේ. ඒ අවස්ථාව ගන්න සම්මුඛ කරන්න කරපේ යථාදී මේක දිහා බලන දැන් තේරුම් ගන්න ඕන මේක කාමේ නෙවෙයි කාම සංඥාවක් නෙවෙයි රූපත් නෙවෙයි රූප සංඥා රූප අතර තියෙන. මේ මේ මණ්ඩි මෙහෙම මිදෙන්න අරන එකතේ හෙල්ලුනොත් මණ්ඩිය විසිරෙනවා. මොනවා කෙරුවත් කාය සංකාර වචී සංකාර මනෝ සංකාර මොනවාදමත් මේක ඇවිස්සෙනවා. අපිට පුළුවන් ද බකන් නිලාගෙන ඉන්න. මම බකන් නිලා ඉන්නවා. ඔය නිකන් බලයි. තපස කියන්නේ බකන් නිලා නින්න. ඔය ඊට. අර මේ සංගාමජී හාමුදුරුව බබෙක් හම්බෙච්ච ගමන් ගෙදරින් පැනලා යනවා. ගිහලා පැවිදි වෙනවා. පැවිදි වෙලා ගමේ ඉන්නතු ඈත ගමකට ගිහලා පැවිදි වෙලා වෙලා රහත් වෙලා බවසක එනවා බුදුහාමුදුරුව වණ. පොඩි කාලෙකේ රහත් වෙනවා. ඒක ගෑනිට ආරංචි වෙනවා ඇවිල්ලා ගොයියා. ඉතින් එයා ගහක් මොනලා භාවනා කරන ගමන් ඈණිය වල දරුවෝ වදලා තියලා මට හදන්න තියලානේ පිරිමිකමක් තියෙනවා දරුවෝ බලාගෙන ඔන්න උඹේ දරුවා කියලා ඊටත් දානවා ඉස්සරහට. තාමුදු ඇද්දක වහගෙන ගෑණි මගට ගිහිල්ලා බලනවා මියාක ඇද්දක ඇල්ලවත් බලයිද කියලා. අනේ දරුවෙක් කාවුවාක්වත් ගෑණියාවුවාක්වත් මොනක්වත් නෝ ඇද්දක වහන්න ඕන දුකින් මුගේ තියෙන ගල්හිත කියලා දරුවත් අරගෙන ගෑණි එමෙහිට යන බුදුහාමුදුර ඈත ඉඳලා කියනවා සංගාම ජීවඹ සංගාමේ දිනුවා ආවයි කියලා සන්තෝෂ වුණෙත් නැහැ ගියයි කියලා කනගාටු වුණෙත් නැහැ ඔබ දිනු. බුදුහාමුදුර කියෝදී ඇහුණා නම් ගෑණිට මොනවා කියයිද? හොඳ වෙලාවට ආනන්ද ආමතුරු සංගායනාවට කතා කරලා අපිට කියනවා අර පැත්තට රහස තියලා සංඝා සංගාමජී මුනි එනවයි කියලා ආඩම්බර වුණෙත් නැහැ යනවයි කියලා කනගාටු වුණෙත් නැහැ ගණන් ගත්තේ නැහැ ඉතින් ගෑනුවල දින මේ පිරිමි හිතක තියෙන යක්කමක් නැතිකම කියා මොකද උන්වහන්සේ කිරුවේ දැක්කට නොදැක්කසේ ඇහුණට නෑ දරුවා අඬන්න ඇති නේ ඩොක්කාල විම දානකොට ඇහෙන්නෙත් නෑ කිරිසොඳ වදින්න ඇති නෑ කරවන හිටියා ඊට පස්සේ ගෑනට තියෙනවා ඉතින් මීයා මේකටත් උහම නම් ඉතින් කවදා හරි කිරි එලකිටියකට ගෙන කට පොවයිය දරුවට බලාපොරොත්තු වෙන නැද්දකින් කියලා ඇවිල්ලා ආයෙත් අරගෙන යනවා අරගෙන යනකොට කනගාටු වෙන්නේ නැහැ ආවයි කියලා තනගාටු වෙන්නේ නැහැ ඒකවල බුදුරණ සංගාමිජය කියලා කියන්නේ මේ සංග්‍රාමයෙන් දිනුවා කියන අදහසයි ආමුදුරන්ගේ සංගාමිජය තමයි නම ඒකවල බුදුරණ කියනවා සංගාමිජය උඹ සංගාමයෙන් දිනුවා ගණන් නොගෙන ඉස්ටි මට හැබැයි මුළු සිද්ධියම බුදුහාමුදුරන් පස්සේ හොඳටම දැක්කේ සංගාමචී හාමුදුරුවෝ. ලෝකයට පෙන්නේ නොදැක්කසේ. ලෝකයට පෙන්නේ නෑ වුණාසේ. ලෝකයට පෙන්නේ ගණන් ගත්තේ නැතුවසේ. ඉතින් ඒකදී බුදුහාමුදුරුවෝ දීලා තියෙන ටෙක්නික් එක බකන් නිලා නීටපන්. ඒක අපිට වෙන්නේ කැක්කමක් නෑ, හැංගීමක් නෑ, ජාතික ආගමක් නෑ. ඉතින් ඒක නිසා එහෙම කරලා හරියන්නේ බුද්ධහම රකින්නේ අපි කියලා ඉතින් කට්ටිය බාර අරගෙන බරට කතා. ආධර්ම කාර්යය තමයි මේක කන්නේ. මෙච්චර ඔක්ක කරගන්න හම්බෙන්නේ නැතුව කන්නේ බෝධර්ම කාරයෝ. ඒක කරන්න දෙන්නේ නැහැ මොකද සාමාන්‍ය අබෞද්ධකේ කැපෙනකොට ඊටාම ධර්ම මූල ධර්ම බෞද්ධකේ කැපෙන්නේ. අන්තිමවල මොකද අපි කිව්ව නැත්නම් ඒ අය කරනවනේ. ඒකට දැක්කේ නැතුව ගින්න එකයි දෙන්නේ. ඒක කරගන්න. අකරන්නේ හැංගීමෙන් තමයි. නමුත් නෝකින් කරන්නේ විඥානයේ බලය කරනවා. එතන බුදුහාමුදුරු කියපු දේ වෙන්නේ නැහැ. ධර්මයට විලෝපන වෙනවා. කිව්වට අහන්නේ නැහැ. අපිට එකයි කරන්න පුළුවන් වෙන්නේ Taman අරසයි මේ මම අරසයි කියන එක තමයි. ඒකට කියන්නේ බකන් නිලාන ඉන්නවා කියන්නේ. ඒකට තමයි ඔය සිවුර තියෙන්නේ. සිවුර දාගත්ත පස්සේ බකන් නිලී කියලා කාට හෝ මොකක් කියන්න බෑ. ඒ නොදකි කියලා අපේකන තියෙන්නේ. ආයෙ ගියාට පස්සේ ආයෙ ජින් කොකෝනි පෙත්තරවන්න ඕනේ නෑනේ. ගීවේ හිටියොත් නම් කණෙන් අල්ලලා හොල්ල හොම්බයිනෝ බිම. කතාවද වදිනකොට මොකද්ද කිව්වේ? ලීව්වේ. කියෝපා. ඔන්න. ගස්තමයි. ඒ නිසා ඒකට කියනවා හිරේ කියලා. හිරයක් ගන්නවා කියන්නේ. ඒක ඉතින් අර ඒක ඉල්ලලා ගත්ත එක නිසා ඒකේ ජොඩියකුත් තියෙනවා. අනික් හිර හිර කරන්නේවනේ. මේක නෑ හිරයක් ගන්න එක නිසා මොනවා කරන්න හරි ඉල්ලගෙන කරන පරිප්පුවක් තියෙනවා. හැබැයි ඒකත් වඳින්න වටින වැඩේ. කියන්නේ ඒ ඒ ඉල්ලගෙන කන කෑම ඒකල කරබන් ඉන්නවට අම්මපා අඬන්න අඬන්න ඉන්නවට පොඩි සෙල්ලමන්නේ පොඩි පොඩි ගැටයක් නෙවෙයිනේ හිර වෙන ලෝක දෙකක් මැද කරන්නේ. ඒකවල ලැබෙයි අසාධාරණ විදිහට සංඝයාට වඳිනවා. ඇත්තට කරන්නේ සංඝයා කියලා ගියන්න වඳින්න ඕනේ. අනේ අම්මවා උඹලා කරගෙන යන ෆයිට් එක ඇටියට අපිට දාන දෙන්න තියා. ඔළුව බේරගෙන ඉන්නවා ඇති. ඔය දානේ සිව්පතේ සලකනවා කියනකොට හුස්ම ගන්න බැරුව යන මේ කොහොම මේක කරනවාද කියලා. ඒ හරි ජොලි පැත්තෙන් බලනවා ජීවිතේ. හොඳයි අපි පැය භාගයක් විතර අරගෙන තියෙනවා. ඒ නිසා මේ අපි මෙතනින් තවදුරටත් ප්‍රශ්න සාදර වෙන්නේ නැතුව හෙත්තාවතා ചാති ගාථා සජ්ජහනා කිරීමෙන් අපි මේ දේශනා ශ්‍රවණ සැසිවාරය સમાપ્ત කරන්න බලමු. හෙත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චගම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බී භූතා ධම්ම සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා අනුමෝදිතා චරණ රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉනං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤකම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්තිය ඉමිනා පුඤ්ඤකම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්තිය ඉමිනා පුඤ්ඤකම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය සාදු සාදු මේ අතට හරවලා තියනවා මෙහෙම නෙමෙයි මේක මෙහා දෙන්න දෙන්න <coughs> හොඳයි අපි නම් වන්දනා කරලා සමාප්ත කරමු සුපත් එක්වා කමාන මම මේ ඉතිරි පැය කීපේ සංවිධානය පිළිබඳව කතා කරන්න මේ අලුත් එකකින් කට්ටිය සමාදම් කරනවා ඉතින් රංජනේකමට හම්බෙන්න තියෙනවා අපි 3 9:00ට මම යනවා පල්ලෙහාට බේරකොට මහත්තයා පාත්‍රය අරන් ඉන්න පල්ලෙහාට එතකොට පිටපතෙන් පස්සේ රිට් කට්ටියක් එනවා කියලා කියනවා දෙකෙන් පස්සේ ඔයාව හම්බෙනවා කවුද මේ නලින් කියලා කියනවනේ ඔය ටික තමයි මගේ හිතේ දැන්න තියෙන නිසා අනික් කට්ටිය අද වැඩ වැඩි දවසක් නිසා තම තමන්ගේ වැඩ ටික කරගන්න අපි ඒ නිසා මේ සිල් ගන්න ඉන්න කට්ටිය එන්න ඉස්සරහ Thank you.